එළිය කියලා ගන්න වටාටක් ගන්න. වටාටක්. එතුමනි කියනවා. ගෞරවනීය සංඝවංශය අවසරයි. උපාසක මහත්තුරු සම්බන්ධ කරන අපි බ්‍රහස්පතින්දා නිජපත නිසන්වනේ පවත්වන ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ. සීලමු දෙලා tempත් වෙලා සාදුකාරය පාත්. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පරිචේ පොට්ටපාද අම්මේ එවං පුච්චියොං ඛතමෝ චසෝ ආවුසෝ ඕලාරිකෝ අත්ථභාව පටිලාභෝ යස්ස තුම්මේ පහනාය ධම්මං දේසේ තාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දින කීපේ වකවානුවේ හොට්ටපාද සූත්‍රය සර්වචනාසේ දේශින් දේශිත දීර්ඝ සූත්‍රයක් සූත්‍ර පිටකයේ පළවෙනියෙන්ම තියෙන දීඝනිකාය සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙනයි ධර්මදේශනා සඳහා මාතෘකා සපයා ගන්නෙ. ඉතින් මේ සූත්‍රයේදී පොට්ටවාද කියන පරිබ්‍රාජකයා, ඒ කියන්නේ අන්‍ය තීර්ථක භාවනා කරන කෙනෙක් නැත්නම් Brahmacharyaක් ගත කරන කෙනෙක් නැත්නම් ආගමික ජීවිතයක් ගත කරන කෙනෙක් පැවිදි මේ ගීකෙන් අයින් වෙලා ඒ කෙනත් සරුවචන් වහන්සේත් අතර වෙන සාකච්ඡාවක් තියෙන්නේ ඒ ඇත්ත ඉන්න තැනට පොට්ටපාද පරිබ්‍රාජකයා ඉන්න ආරාමෙට සරුවචන් වහන්සේ පිවිසෙනවා එකෙන් අදහස් වෙනවා හොඳට මේ දෙන්න අතරේ සුහදකමක් අවබෝධයක් තිබිලා තියෙනවා දෙන්න ආගම් දෙකකට අයිතුණා. ඉතින් එම් වෙච්ච වෙලාවේදී සර්වචන් වහන්සේගේ පැමිණීම ඊටාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පොට්ටපාල පරිබ්‍රාජකයා. අහලා යාට තිබුණු සැකයක් එනත යාට සර්වචන් වහන්සේ වගේ කෙනෙක් දැක බලා ගන්න හමු වෙන්න කතා කරන්න පුළුවන් වුණොත් අසාධන ගත්තොත් හොඳයි කියලා හිතේ තිබුණු කාරණාවක් මතු කරගන්න. ඒකත් එයාගේම කාරණාවක් නෙවෙයි ඊට ඉස්සෙල්ලා ඒ වගේ අනගාരിക ජීවිත ගත කරන්නන් අතර තිබිච්ච සම්මන්ත්‍රණයක සාකච්ඡාවක ඉතුරු වෙච්ච තේරිච්ච නැති කොටස. ඒකට පොට්ටපාද දීලා තියෙනම තමයි අபிසඤ්ඤා නිරෝධය. එහෙම නැත්නම් මේ සංඥාවගේ ශ්‍රේෂ්ඨ නිරෝධයක්. උත්තම නිරෝධයක් පිළිබඳ කතාවක්. ඉතින් ඒකෙදී මේ සංඥා කියන ස්කන්ධයට සංඥා ස්කන්ධයට හිත යොමු කරන්ඩ පංචස්කන්ධයේ සංඥා ස්කන්ධයට හිත යොමු කරන්න මේ මාතෘකාව ගොනුවක් වෙනවා යොමුක් වෙනවා. ඉතින් ඒ අபிසඤ්ඤා නිරෝධය ගැන සාකච්ඡා කරනකොට සර්වචන් වහන්සේ ප්‍රථමයෙන්ම ඒ පිරිසේ පොට්ටපාද සම්බන්ධ වෙච්ච ඒ සම්මන්ත්‍රණයට පිරිසේ තිබුණු ප්‍රධාන අදහසක් තමයි අපිට එන මේ හැඟීම් දැනීම් කිසියම් හේතුවක් නැතුව අහේතුක වෙනවා එක්කෙනෙක් දකිනකොටම එයා හොඳයි කියලා හිතෙනවා නරකයි කියලා හිතෙනවා එහෙම නැත්නම් මේ ලකුණු දෙනවා ඒ හොඳ කෙනාට මේ මේ ලකුණු තියෙනවා නරක කෙනාට මේ මේ ලකුණු තියෙනවා කියලා හඳුනා ගැනීම සඳහා ලකුණු තබා ගැනීම සහ තබන ලද ලකුණු හඳුනා ගැනීම කටයුත්ත කිසියම් මූල ධර්මයකට අනුව සිද්ධ වෙන්නේ හේතුවක් අත්යෙන් සිද්ධ වෙන්නේ කියන අදහසක් ඉස්සල්ලාම මතුවෙන්නේ සම්මන්ත්‍රණේ. ඒක ප්‍රවචනාංශ ප්‍රතික්ෂේප කරා. ඊගාවට තියෙන අදහසක් තමයි ඒක චාර බලධාරි දෙවි කෙනෙක් ඇවිල්ලා අපිට මේ එක එක දේවල් ඔලුවට දානවා. එහෙම නැත්නම් දැනීම් හැඟීම් ඇති කරනවා කියලා. එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්නා වූ බණ භාවනා කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ අනුන්ගේ හිතවලට එක එක දේවල් ඇතුල් කරනවා එක එක දේවල් අයින් කරනවා ඇතුල් කෙරුවට පස්සේ යැත්තෝ දැනුවත් වෙනවා ඇතුල් කෙරුවේ නැත්නම් එයා ඒ කට්ටිය අසංඤී වෙනවා විසංඤී වෙනවා ඒ නිසා ඔක්කොම තියෙන්නේ බණ භාවනා කරන්නා වූ බලවත් ශ්‍රමණක් ප්‍රාඥයන්ගේ අතේ කියලා. හතරවෙනි මතයක් එනවා ආත්මය කියන්නේ සංඥාව කියන්නේ එකක් කියලා. ඉතින් මේ හතර හතරෙන් පළවෙනි එකම අහේතු අප්‍රත්‍ය ප්‍රතික්ෂේප කරලා දෙවියන් වහන්සේ විසින් ඔළුවට එක එක දේවල් දානවා හෝ මෙලෝ ජීවත් වෙන මිනිස්සුयोට මේ මිනිස්සුන්ට ගොඩක් කරදර ප්‍රශ්න තියෙනවනේ ඒ මිනිස්සුන්ගේ ඔළුව වලට එක එකනා මේ බලවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ එක එක දේවල් අතුල් කරනවා කියන මත ක්‍රමයෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සේ පොට්ටපාදයි සර්වචන් වහන්සේ අතර යන්නේ පොට්ටපාදික පොඩි අදහසක් තියෙනවා ආත්මය කියන්නේ සංඥාවයි කියලා. සරුවචනාංශේ ඒක පිළිගන්නේ නැහැ. ඉතින් පිළිගත්තේ නැතිවීම නැහැ කියලා කතරේ කිව්වනම් දීඝ සූත්‍රයක් කියන්න වෙන්නේ ඒක පිළිගන්නේ නැති බව සරුවචනාංශේ මේ පොට්ටපාද ප්‍රශ්න නගන ස්වරූපයට තමයි හිමීට හිමීට හිමීට කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා දීර්ඝ සාකච්ඡාවක් යනවා. ඒ සාකච්ඡාවේදී සර්වචනාංශයට සර්වචනාංශයේ පොට්ටපාදට ඉංගියක් කරලා උනස්නේ නැගිටලා පිටත් වෙලා යනවා මොකද මේ සංඥාව සහ ආත්මය දෙක එකක්ද දෙකක්ද ආත්මය සහ සංඥාවක් වෙයිද ආත්මයක් නෙවෙයි සංඥාවක් නෙවෙයි කියන ඔය මොනම මතයකටවත් පොට්ටපාදට පැමිණෙන්න බෑ පොට්ටපාද මිත්‍යා දෘෂ්ටික නිසා ගත කරන ජීවිතේ ඊට අනුයාත වෙන නිසා කොච්චර උත්සාහ කරත් ඒක අවබෝධ කරගන්න සාක්ෂාත් කරගන්න බැරි වෙයි කියලා උනස් වෙන්නේ නැගිටලා යනවා. මේ යන්නේ පොට්ටපාදගේ ආශ්‍රමයෙන් පිටත් වෙනවා. ඊට පස්සේ පොට්ටපාදගේ අනිකුත් ගෝල බාලයෝ ටික වට කරගෙන පොට්ටපාදට මේ කෙනෙහි කතා කතා කරනවා නැත්නම් කෙනෙහිලි කරනවා මේ සරුවචනanse කියන කියන දෙයට හා කියාගෙන අහගෙන හිටියා මිසක්කා අපේ මත ඉදිරිපත් කරන්න උත්සාහ කරෙත් නැහැ ඔක්කොට මේ හියයි කියන දේ ඉන්නේ අපිට නායකෙක් ඔහොමද අපි අපේ මතේ ඉදිරිපත් කරන්න ඕනේ බය ආදුනා නේද යටත් උනා නේද කියලා මේ පොට්ටපාදතර තමන්ගේම ගෝලියෝ ටික කෙනෙහිලිකම් කරන. ඒතර පොට්ටපාද සඳහන් කරනවා මගේ මතේ හැටියට ਸਰවඥාන්සේට විරුද්ධ වෙන්න දෙයක් මට කියුනේ නෑ. කියපු දේවල් ඔක්කොම ඇත්තනම් මොකටද මම මේ විරුද්ධව මත ප්‍රකාශ කරනවා. මොකටද මම වාද කරන්නේ කියලා ඒ කට්ටිය සනසලා නමුත් එතන හත්සාරිපුත්තු කියලා ගෝලියෙක් ඉන්නවා. ඒ ගෝලයා කොහොම හරි පොට්ටපාදව නැවතත් උනන්දු කරව ගන්නවා ਸਰවචනසයකට ගිහිල්ලා අර කතාව ඉතුරු ටික අහගන්න. මේ සංඥාව නිරෝධ කිරීමක් පිළිබඳ කතාව හෝ සංඥාව හෝ ආත්මය කියන්නේ දෙකම එකමද කියන එක. ඉතින් දෙවෙනි කොටසට තමයි අපි මේ දවස්වල ධර්ම දේශනාවේ සැපමිණලා තියෙන්නේ. පොට්ටපාද දෙවෙනි වතාවට තමන්ගේ ගෝලයට එක්ක ਸਰවචනාති ළඟට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී සරුවචන් වහන්සේ සඳහන් කරනවා ওই මිනිස්සයෝ තේරුම් ගත්ත වාගේ ආත්මයක් තියෙනවයි කියලා වගේ තමයි මාත් පටන් අරගන්නේ හැබැයි මේ භාවනාවෙන් කරන්නේ ඒක නැති බව එතන එතන ටික ටික ටික ටික ඔප්පු කරගෙන ඔප්පු කරගෙන ගැඹුරටම අරගෙන යන එකයි කියලා සරුවචන් වහන්සේත් අර පොට්ටපාද වරදවල තේරුම් ගත්තා වගේ පෙන්නන ආත්මය කියලා කියන්නේ ඕලාරික ආත්ම භව පටිලාභෙහි කියලා වර්ථ අර්ථකථනයක් දෙනවා පොට්ටපාද. ඕලාරික ආත්ම භව පටිලාභෙහි කියලා කියන්නේ මේ හතර මහ භූතයන්ගෙන් හැදිච්ච මේ හපල කන ආහාර ගන්න ආත්මය රූපී ආත්මයක් ඒක තමයි ඕලාරික ආත්ම භව ප්‍රතිලාභය කියලා කියන්නේ. ਸਰවඥයන් සඳහන් කර තිනවා ඒකයි සංඥාවයි දෙකයි නම් දෙකක් කියලා. ඕලාරික ආත්ම භව ප්‍රතිලාභය කියන්නේ එකක් නැත්නම් ආත්ම භාවය එකක් සංඥාව එකක් කියනවා. නමුත් මේ ඊට පස්සේ සරුවචනාංශය සඳහන් කරනවා මමත් මේ ආධ්‍යාත්මික ජීවිතයේදී බණ භාවනා කරන අය පැටලෙන එක තනක් විදිහට ටැග් ගැහෙන එක තනක් විදිහට තානාය පොලක් විදිහට බාර ගන්න මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය ගැන දේශනා කරනවා. හැබැයි මම දේශනා කරන එතන ටැග් ගැහෙන්න නෙවෙයි. මම දේශනා කරන එතන නතර වෙන්න නෙවෙයි. ඒක ප්‍රහාණය පිණිසයි ආන්නේ විදිහට ප්‍රහාණය පිණිස ආත්ම භාව ප්‍රතිලාභය සර්වඥාසික ප්‍රතිපදාය පළවෙනිම පියවර. දැන් සර්වඥාන්සේක විස්තර කරලා දැන් අහනවා මේ මගෙන් කවුරු හරි ඇහුවොත් අන්‍ය තීර්ථ කෙනෙක් කතමෝචෝ කතමෝච කතමෝසෝ ආවුතෝට ඕලාරිකෝ අත්භාව ප්‍රතිලාභෝ මගෙන් ඇහුවොත් ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේ මේ ප්‍රහාණයේ පිණිස දේශනා කරන ඕලාරිකාත්ම භාවයේ කෙසේ වූ එකක්ද කියලා. කොහොම එකක්ද කියලා මේ මිනිස්සු මගෙන් අහුවොත් මම මෙන්න මෙහෙම උත්තර දෙන්න කියලා දැන් මේ පොට්ටපාදට සර්වඥාන්සේගේ වැඩ ඉන්න ආසනේ ආශ්‍රමයට පොට්ටපාද ආපු වෙලාවේදී සර්වඥාන්සේ තමන් වහන්සේ ඕලාරිකාත්ම භාව ප්‍රතිලාභයක් ගැන කතා කරන බවත් ඒ ඕලාරික අත්පටිලාභය මොන වගේ එකක්ද කියලා අහුවොත් කොහොමද ඒ මනුස්සයට උත්තර දෙන්නේ කියන එකත් මේ අද අපි ඉදිරියට තියාගන්න ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නේ දාර්ශනික ප්‍රශ්නයක්. නැත්නම් දාාර ප්‍රශ්නයක්. කෙසේ නමුත් බෞද්ධයන් වෙන අපට තේරුම් ගත යුතු කොටසක් තියෙනවා. අපි සරුවචන දේශිත ධර්මයේ අනාත්ම ධර්මයක් විදියටයි දේශනා කරන්නේ. පිළි අරගෙන තියෙනවා. නමුත් මෙතන සර්වඥාන්සේ ආත්මයක් පිළිගන්නවා. ඒ නිසා අපි යම් වෙලාවක කිව්ව සර්වඥාන්සේ ඒකාන්ත අනාත්මවාදයක් දේශනා කරයි කියලා මේ වගේ ධර්ම කොටස් වලදී ඒක නප්පට ලැබෙනවා. ඒ නිසා සර්වඥාන්සේත් අත්පටිලාභයක් දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ මොකක් සඳහාද? ඒ දේශනා කරන එක මොන පාටද මොන වර්ණද කොන හැඩයේද ඇයි ඒක දේශනා කරන්නේ කියන එක දන්නේ නැතුව සරුවච්ච දේශනාව ඒකාන්තෙන් අනාත්මයි කියලා ගත්තොත් උච්ඡේදවාදයකට වැටෙනවා නාස්තිකවාදයකට වැටෙනවා ඒ නිසා මෙතනදී සරුවච්චන් වහන්සේම පොට්ටපාදයෙන් අහනවා පරේච පරේචේ පොට්ටපාද අම්හි එවම් පුච්චියෝ. ඉතින් පොට්ටපාද පිට කෙනෙක් මගෙන් මෙහෙම ප්‍රශ්න කළොත් කතමෝ සෝ ආඋදෝ ඕලාරිකෝ අත්තපටිලාභෝ. හැවත්නි ඔබ දේශනා කරන මේ අත්තපටිලාභයේ කෙතෙක්ද කොපමණද කියලා ඇහුවොත් එවං මයා තේසං මයා එවං පුට්ඨෝ එවං ව්‍යාකරය. ඒ ඇත්ත මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මම ඒ ඇත්තන්ට මෙන්න මෙහෙමයි පොට්ටරවාද උත්තර දෙන්නේ. යථාපටිපන්නස්සෝ සංකිලේශිකා ධම්මා පහී සම්ති. ඒ ඕලාරික ආත්ම භාවය ප්‍රතිලාභේ මෙහෙමයි. ඒ ඕලාරික අත්පටිලාභය මම කියන විදියට තේරුම් අරගත්තොත් තේරුම් අරගෙන මම කියන ප්‍රතිපදාවට කටයුතු කළොත් ඒ කෙනාගේ කෙලෙස් ධර්ම අඩු වෙලා යනවා. ඒක නැත්තම් අසහනකාරී තත්ත්ව දුක්ඛ දෝමනස්ස අඩු වෙලා යනවා. ඕදානියා ධම්ම අභිවඩ්ඩිස්සanti. භාවනාමය ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. හොඳ හොඳ පැති කුසල ධර්ම කියලා කියන්නේ වැඩෙන්න පටන් ගන්නවා. පඤ්ඤා පරිපූර්ණින් වේපුල්ලත්තංච දිට්ඨිව ධම්මේ සයන් අවිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාත විහෙරතා ඒ කෙනා තමාගේම ඥාණයෙන් Taman තේරුම් අරගෙන ඥාණය තිබුණට වැඩිය පුලුල් භාවයටපත් වෙලා විපුල භාවයටපත් වෙලා මේ ජීවිතේදීම තමන්ගේම විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ඒ දැනගත්ත ඕලාරිකාර්ථ බහපටිලාභයේ ප්‍රහාණයට එළඹ වාසය කරනවා අන්න එහෙම අත්භාව ප්‍රතිලාභයක් තමයි මම මේ දේශනා කරන්න කියලා ඉතින් සරුවචනාංශයේ දෙන උත්තරවල කාටවත් අල්ලන්න කොනක් ඉතුරු නැහැ. වලිගයක් ඉතුරු නැහැ, කණක් ඉතුරු නැහැ, කොනක් ඉතුරු නැහැ. ඒක නිසා සරුවචනාංශයේ දේශනා කරන්නේ ප්‍රයෝජනීය සලකලා මිස දර්ශනයක් ගොඩ නගන්නවක්වත් කාටවත් වාදපතයකට ඉඩ තියන්නවත් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේත් සර්වඥ සූදේශිත අනිකුත් සූත්‍රවලත් තියෙන කාරණා සලකලා බලනකොට සර්වචන්නාංශයේ මේ ඕලාරික අත්භාව ප්‍රතිලාභය නැත්නම් ඕලාරික අත්පටිලාභය කියලා දේශනා කරන මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයටයි. ඉතින් කවුරු හරි මේ පංචස්කන්ධයේ රූපස්කන්ධය අරගෙන රූප කර්මස්ථානකින් රූප භාවනාවක් කරලා ඒ රූප භාවනාව සම්පූර්ණයෙන් ගෙවම් කරනකම් භාවනා කරා නම් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා මේ රූප ස්කන්ධයක් කියලා එකක් තියෙන බව පිළිගත්තට තිදෝෂයක් නෑ මේ රූප ස්කන්ධේ බදා ගන්නවක්වත් ආඩම්බර වෙන්නවක්වත් මාන්නක්කාර කරන්නවක්වත් මගේ කියා ගන්නවත් නෙවෙයි රූප ස්කන්ධයක් සරුවචාන්සේ පනවන්නේ රූප ස්කන්ධය පනවන්නේ රූප ස්කන්ධයගේ ප්‍රහාණය පිණිසයි ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ රූප ස්කන්ධයක් කියනවා කියලා බාරගත්තට භෞතික වාදියෙක් වෙන්නේ නෑ භෞතික විද්‍යාඥයෙක් වෙන්න ඕනකමකුත් නෑ හැබැයි භෞතික විද්‍යාඥයා දන්න ඔක්කොම දැනගන්නත් ඕනේ. භෞතිකවාදියා පිළිගන්න දේවල් ඔක්කොම පිළි අරගෙන භෞතික දියුණුවකුත් ලබන්නත් ඕනේ. ඒ සියලු දේට තමන්ගේ මේ රූපී භාවය එහෙම නැත්නම් රූපස්කන්ධය මේකේ තියෙන රූපී චාතු මහ භූතිකෝ කබලින්කාරාහාරෝ කබලින්කාරාහාර වක්ඛෝ කියලා තියෙන්නේ. ඉතින් අපේ මේ මම කියාගන්න මේ රූපය රූපස්කන්ධේ නැත්නම් රූපකන්ධ බුදුජානනාංශය පිළිගන්නේ අත්පටිලාභයක් විදිහට. පෙර කළ පිනකට පහළ වෙච්ච එකක්. ඒක කර්මයකටවත් චිත්නදකින් කියන දෙයක් නෙවෙයි. ඒ නිසා බෞද්ධයා ඒ බව දන්නේ නැතුව මේ තමන්ගේ රූපෙට වෛර කරගන්නවා. මේකෙන් තමයි සීල දුක් දෙන්නේ කියලා. ඒ නිසා මේක අසුබෙට බලන්නේ ද්වේෂ සහගතව. අනිච්චන් දුක්ඛං අනත්තං කියන තුනම දාගන්නේ ද්වේෂ සහගතව. ඒ වගේම නිබ්බිදා පහළ වෙන ද්වේෂයෙන් බලන්නේ. නෝ සර්වඥාන්සේ සඳහන් කරන අපිට දුක දෙන්නෙත් මේ රූපෙමයි, නිවන දෙන්නෙත් මේ රූපෙමයි. ඒ නිසා මේ රූපේ දිහා මම කියලා දෙන ප්‍රතිපදාවට අනුව බැලුවොත් උන Tamante මේ ප්‍රතිපදාවේ යනකොට ඒකාන්තයෙන්ම තේරේවි සංකිලේශිකා ධම්මා පහිස්සanti. Taman ළඟ තියෙන නීවරණ ධර්ම, නිවනට ආවරණ කරන ධර්ම නෙයානා වරණ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අයින් වෙනවා. වෝදානියා ධම්මා අභියුද්ධ අභිවඩ්ඩිසanti මේලා කියන බල සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන භාවනා පැත්තට යන ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමක් සිදු වෙනවා. පඤ්ඤා පරිපූර්ණයි. ඒ කෙනාගේ භෞතික රූප පිළිබඳ දැනුමත් වැඩි වෙනවා. භෞතික විද්‍යාඥයෙක් වගේ භෞතික වාදියෙක් වගේ ඒකේ නාය රූප පරිහරණය කරන්නේ නොදකින් කියලා මකලා දාන්න නෙවෙයි ආවෝද කරගන්න ස්වරූපේ රූපය වැඩ කරන්නේ මෙහෙමයි කියලා ඒ ප්‍රඥා පරිපූර්ණත්වය ওই භෞතික විද්‍යාඥ වගේ බාහිර රූප ගැන හොයලා කෙලවරක් නැතුව බාහිරට යන එකක් නෙවෙයි තියෙන්නේ තමන්ගෙම කය අරගෙන ඇතුළට යෑමක් ඒ නිසා එතන ප්‍රඥා පරිපූර්ණයක් සිද්ධ වෙනවා ඒක නිසා පොඩි ළමයෙකුට මේක ඉගන්වයි කියලා ඉස්කෝලේ යන්නේ නැතුව උනත් ඉගන්වයි කියලා දෝෂයක් නැත්තේ නෑ පොඩි ළමයෙකුට ඉස්කෝලේ ගිහිල්ලා උගන්වනකොට වැඩි යමක් මෙතන කියන්න ඉගෙන ගන්න තියෙනවා. ඒ බාහිර ඉගෙන ගන්න දේවල් කිසි කෙනෙක් අත්දකපු දෙයක් නෙවෙයි බාහිරයට යන දේවල්. මේකෙදි එහෙම නෙවෙයි ඒ සියල්ලවත් ඉක්ම කරලා රූප ධර්මයන්ගේ තියෙන ඒ සියලු භෞතික විද්‍යා දැනුමත් ඉක්මවලා ඒක මේ මම කියාගන්න හිතෙන්නේ මොකද මේ ටිකට විතරක් මේ ටිකෙන් විතරක් කොහොමද මේ ආඩම්බරයක් ඇති කරගන්නේ? ඇයි මේ ටිකට විතරක් තණ්හා කරන්නේ කියන ඡටගතිය, මායාවී ගතිය කෙලස් ගතිය, කසට ගතිය කපලා දාන. ඒක නිසා ඒ මේ කියන රූපී චතුමා භූතික කබලින්කාර ආහාර වලින් හදිච්ච මේ ඕලාරික අත්පටිලාභය තේරුම් ගත්තයි කියලා ප්‍රඥාව මොට වීමක් සිදු වෙන්නේ. පැහැදිලිව ප්‍රඥාවක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඒක වර්ධනයක් සිදු වෙනවා. වේපුල්ලත්තංච ප්‍රඥා වේපුල් භාවයටපත් වෙනවා. යම් කිසි ආකාරයකට යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ තමන්ගේ කය පිළිබඳව අවබෝධයක් ලැබුවා නම් ඒක තමන් වටේ ඉන්න ඔක්කොගෙමත් කය පිළිබඳ අවබෝධයට සමාන නිසා විපුල භාවයක් කියලා කියනවා. ඒ තමන් තමන්ගේ රූපී ඕලාරික අත්පටිලාභය ගැන ඉගෙන ගන්න එක කවදාකවත් මේක මට විතරයි මෙතෙන්ට විතරයි මෙතන මෙතන විතරයි මම විතරයි මගේ විතරයි කියලා සීමා වීමක් නැහැ. පුදුමාකාර විශ්වගත වීමක් තියෙන නිසා මේක විපුල භාවයකට පටන් ගන්නකොට පේන්නේ නැති වුණත් ඒකාන්තයෙන්ම අවසානයේදී ඒකේ නා හිටපුතට වැඩිය පුළුල් දැනුමකට යොමු වෙනවා. ditthිය ධම්මේ සයංගාච සබ්බඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහෙරති. මේ හෙට දෙඤ්ඤං අනිත දෙඤ්ඤං කියලා ණයට ඉගෙන ගන්නILLක් නෙමෙයි. මරණයෙන් මත්වේ නිවන් දකින්න කතාවකුත් නැහැ. මේ ජීවිතයේදීම තමන්ගේම ඥාණයෙන් එළඹ වාසය කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඒ තමන්ගේම ඥාණයෙන් ලැබිච්ච දේ එළඹ වාසය කරන්නේ නැත්නම් ඒ කියන්නේ ඒකට බය නම් ඒකට භීතිකා පහල කරනවා නම් යාට කිසිම ආනිසංසිකුත් නැහැ. ඒ නිසා සරුවචන් වහන්සේ දේශනා කරන තාලෙට ඕලාරික අත්පටිලාභයේ විශේෂයි ප්‍රතිපදා පිහිටන්න ඕනේ. හැබැයි මුලදි සද්ධාව. මේ කියන දේ අත්දකින්න දේ අදාහ ගන්න ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ශ්‍රද්ධාව නැත්තම් ඒ කෙනා භාවනා කරන්න කරන්න අවුලෙන් අවුලට යනවා. මොකද එයා භාවනා කරන්නේ රූප ධර්ම සහතික කරගන්නයි. රූප ධර්ම මගේ කියා ගන්නයි. රූප ධර්ම අල්ල බදා ගන්නයි. නමුත් ਸਰවඥාන්සේ උගන්වන්නේ මේකේ අල්ලන්න දෙයක් නැහැ කියන්නයි. ඒක වෙනස් වෙන සුළුයි කියන්නයි. මේක දුක පිණිස පිටනවා කියන්නයි. ඉතින් ඒ නිසා භාවනාවේ ඉදිරිය වෙනකොට ශ්‍රද්ධාව නැති කෙනා කඩුව ගිල්ල කෙනෙක් වගේ ගිලගත්ත කඩුව නිසා ඇඹරෙනකොට කැපෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒ ශ්‍රද්ධාවත් ප්‍රතිපදාවත් එකම යන්න ඕනේ. ඉතින් අපි මේ වගේ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්නේ එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ භාවනා කරලා විතරක් නෑ. මේ වැඩේ සිද්ධ වෙන්නේ නැති නිසා. මේ වෙලාවේදී මේ භාවනාව කරන්නේ මොන වගේ දෙයකටද කියලා සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන භාවනා කරන්නත් බෑ අපිට. අපි බහිනකොට සාමාන්‍ය දැනුමක් තියෙනවා. එතකොට භාවනා කරගෙන කරගෙන යනකොට මෙන්න මේ මේ දේවල් කියලා ළඟ සම්පූර්ණ ලැබිච්ච පොතුත් නැහැ. මොකද එක එකනට එක එකනට එක එක විදිහට පේන්නේ. නමුත් කෙසේ නමුත් යම් කිසි කෙනෙක් රූප කර්මස්ථානයක්, කායानुපසනාවක්, එහෙම නැත්නම් රූප අරමුණක භාවනා කරනකොට ඒකට ආදරය කරන්න, ප්‍රේම කරන්න, මගේ කියාගන්න, ඒකම තාත්මේ හදාගන්න කිව්වොත් ඒකාන්තෙම පටලයි. හිටියට වැඩිය පටල වෙනවා. සර්වඥාන්ස් මේක දේශනා කරන්නේ ප්‍රහාණය පිණිසයි. ප්‍රහාණය පිණිස අල්ලන්නේ යාට අතහැරලා බලන්න බැරි જાති අරමුණක්. නිතරම සම්බන්ධව තියෙන අරමුණක් අරගන්නවා. අරගෙන ඉවරලා ඒක නෑ කියලා ඔප්පු කරන්නයි භාවනාව ගෙනියන්නේ. ඉතින් ඒ නිසා ඒක විපරිණාමයටපත් වෙන්නපත් වෙන්න ඒ කල්පනා යහ කල්පනා ඇති වෙනසට තේනවා. ආ දැන් නම් වැඩි පටන් ගන්න තියෙන්නේ කියලා. ඒක බලාන ඉන්නකොට ඉන්නකොට වර්ධනයක් අභිවර්ධනයක් සපක් නෙවෙයි තියෙන්නේ ක්ෂය වීමක් වැය වීමක් දුකක්. ඒ දුක පහළ වෙනකොටම ඒ යහ කල්පනා වැති කෙනා දන්නවා මගේ මෝඩ හිතට මේක තේරෙන්නේ නැති වුණාට සරුවච්චන් වහන්සේ දීලා තියෙන පාරණා හරියටම හරි කියලා. හැබැයි වෙණි විප්ලවීය කල්පනාවක් එන්න භාවනාවේ සෑහෙන දුරක් යන්න ඕන. යනකම්ම භාවනාවේ හම්බෙන හැම දෙයක්ම තක්බීර් කරන සුළුයි. අන්දමන්ද කලවන සුළුයි. බය උපදවන සුළුයි. ඒ මොකද අනිකුත් සෑමතැනක භාවනා කියන වචනය තේරුම් ගන්නේ රැස් කිරීම එකතු කිරීම කියලා. මෙතනදී අල්ලගත් රූප ධර්මයේ ක්ෂය කිරීම වැය කිරීමයි සිද්ධ වෙන්නේ. රැස් කිරීමක් නෙවෙයි. හැබැයි ඒකට ප්‍රඥා පරිපූර්ණයක් සිද්ධ වෙනවා. විපුල භාවයක් ඇති වෙනවා. ඉතියේ යෝගාවචරය ප්‍රඥා විපුල භාවයක් පරිපූර්ණයක් වෙනුවට අතිංගල්ලන දේවල් නම් බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රශ්නයක් සර්වඥාන්සේ ඉදිරියට ඉදිරිපත් කරගන්නෙම භාවනා කරන කෙනාගේ ඔළුවට සාන්තියක් දෙන්න ගන්න නෙවෙයි. මම කල්පනා කරනකොට භාවනා කරන එකට තියෙනවා වගකීමක් තියෙන්න ඕනේ. මේක තමන් කරන භාවනාව පිළිබඳව දැනුමක් විශේෂයෙන්ම අත්දැකීමක් විශේෂයෙන්ම නුහුරු ගමනක් යන්න කැමැති ගතියක් විශේෂම නාමුතාවයක් එනකොට මුහුණ දෙන ගතියක් නැතුව භාවනා කරන්න යන කෙනා අනිවාර්යයෙන්ම මේ අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභේට බහින්න බහින්න බහින්න පදනම් විරහිත ගතියකට බය ගතියකට අසරණ ගතියකට අනාථ ගතියකටපත් කරනවා. එතන නිසායි දරුවෙන් කියන්නේ මේ මේකෙදී ශ්‍රද්ධාව අවශ්‍යයි ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් මේ එළඹ වාසය කිරීමේ ශක්තිය දන්නේ නැත්නම් ඒ කෙනාට ඊටාම අමාරු ඒ නිසා අපි මේ කාට කාටත් නිකම් භාවට ගියට භාවනා කරන්න කිව්වට ඒක භයානක ආරාධනාවක් හැමෝටම මෙහෙම භාවනා කරන්න බෑ භාවනා කරන්න භාවනා කරුවාට පස්සේ ප්‍රතිඵල එන්න පටන් ගත්තට පස්සේ හොන්තර මන්ත්‍රය ජප කරලා කපුව පරල වුණා වගේ ඒකට කොට්ටුර වයලා දුවන්න පටන් අරගත්තොත් එනත වටේ ඉන්න මිනිස්සු දුවන්න පටන් අරගත්තොත් මොනතෝ විලක්කක් කරන්න හම්බ වෙන්නේ යන්ත්‍රේ මන්ත්‍රේ හරන කපුව පරල වෙන්න ඕන පරල වෙනකොට தත්ත්වේ පාලනයෙන් ගිලිහෙන්න ඕනේ. එතකොට තමයි මේකේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්නේ. නැතුව සියල්ල අපේ යාපාලනයක් කරතේ සිද්ධ වෙනවා නම් ඉතින් ඒක කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම බලාපොරොත්තු කෙනෙක් එහෙම මතිමතාන්තර තියෙන කෙනෙක් දන්නා දුන්න වනසීපාවයකටවත් භාවනා කරපන් කියලා නම් කියන එකක් නෑ. මොකද භාවනා කරුවට ඔය හිතන දේවල් නෙමෙයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා කිසිසේත්ම තව කෙනෙක්ගේ භාවනාවට තව කෙනෙකුට වගේ කියන්න බෑ. එයාට සිද්ධ වෙනවා භාවනා කරන ගමන් ඒ විදිහට බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් විශ්වාසයක් ඇති කරගෙන මේක හරි පාරද යන්නේ නරක පාරද යන්නේ කියලා Tamanටම Taman ගිනහැර පෑමක් ඇති කර ගන්න පුළුවන් විදියට යන භාවනාව වලට තමයි මේ ප්‍රායෝගික භාවනාව කියලා කියන්නේ නැත්නම් අපි කියනවා ගුඪ ධර්ම කියලා කියනවා. গুপ্ত ධර්ම කියලා හිතනවා. ඒ ගුරුවරයාගේ ආනිසංසින් ආශිර්වාදයෙන් වැඩි වෙයි. ඒ නැත්නම් දන් දීලා සිල් රකපුවාම භාවනා සිද්ධ වෙයි. ඒ නැත්නම් යා කාලේ පැමිණිච්චාම සිද්ධ වෙයි ආදී වශයෙන් අපි ලාමක දේවල් අවස්ථාවාදීව කල්පනා කරාට භාවනාව කියන්නේ එහෙම එකක් නෙවෙයි. භාවනාව කියන්නේ ඒකාන්තයෙන්ම ජීවිත පරිත්‍යාජ මුළු ජීවිතේම හා සම්බන්ධ පරිශ්‍රණයක්. ඒ පරිශ්‍රණය පටන් ගන්න කිසි කෙනෙක් අංග සම්පූර්ණ දැනකින් නෙවෙයි පටන් ගන්න. හැම කෙනාම පටන් අරගන්නේ මේ දැනට තියෙන කරදර චිත්ත පීඩා අසහනකාරී தත්ත්වයේ තේරුම් අරගෙන ගැලවීමට කටයුතු කරනවා මිස මේ භාවනාවේ ගැඹුරක් දැනගෙන නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා සර්වචනාචේ ධර්මයක් දේශනා කරනකොටම තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ ධර්මයේ සාධාරණීකරණ කිරීම සඳහා තමන් වහන්සේ ප්‍රශ්න කරගන්නවා. මොකද කිසිම භාවනා නොකරන කෙනෙකුට හෝ භාවනා පිළිබඳ යහ කල්පනාවක් නැති කෙනෙකුට මේ මේ සර්වචන අහන ප්‍රශ්නේ අහන්න බෑ. උඹ යම් ආකාරයකට මේ භාවනා ප්‍රතිපදාවේ ඕලාරිකත්ව භාව අත්පටිලාභයක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන එක කොයි වගේද? ආස්තික දෙයක්ද නාස්තික දෙයක්ද ඇයි ඒක ඉදිරිපත් කරන්න කියලා භාවනා කරන බෞද්ධය අහන්න බයයි මේ ප්‍රශ්නේ. මොකද බෞද්ධය කල්ැතුම තීන්දුව කළ ඉවරයි මේක අනාත්මයි කියලා. නෑ සරුවචනහත් අනාත්ම කියන්නේ ඉස්සෙල්ලා මේක ආත්මයි කියලා ඉන්නේ. ආත්මයි කියලා ආත්මේ ප්‍රතිෂ්ඨේපණය ප්‍රතිස්ථාපණය ප්‍රතික්ෂේප කිරීම නිෂේධනය තමයි අනාත්මය මත කරන්නේ. නිසා ඉස්සල්ලාම මේ තියෙන ආත්ම අත්පටිලාභය නැහැ කියලා පටන් අරගත්තොත් එතන කිසි තොවිලක් නැහැ. කිසි ගමනකුත් නැහැ. නිසා අත්පටිලාභයක් තියෙනවා. ඒ නිසා අපි කිව්වොත් මේ මේ දේයනාසේ ඉන්නවා මම කියලා ඉන්නවා කියලා ඒක නිකන් කියන්නේ නිකන් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ඔප්පු කරලා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක නම් ඉන්නවනම් ඉන්නවා. ඒකේ නෑ කියන දෙයක් නෑ. ආන්නේ ඉන්න එක එළියට අරගෙන නිර්වචනය කරලා මායින් ඉංගම් බලලා දැන් ඔප්පු කරලා බලන්න. ඔප්පු කරලා බලන්න බලන්න බලන්න බලන්න එක නැති වෙනවනම් එතකොට කීයගේ ඔන්න ඉන්නවයි කියලා කිව්වට ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒතකොට භාවනාදී සිද්ධ වෙන්නේ මේ ඇත්තේය කියලා ගන්න දෙයක් නැත්තේය කියලා ඔප්පු කරන එකක් විතරයි. ඉතින් පටන් ගන්නකොටම නැත්තේ කියලා පටන් අර ගන්නවනම් ඉතින් භාවනා කරන්න ඕනේ නැහැ. භාවනාව කියන්නේ නැහැ. ඒ මනුස්සයා ඉන්නේ කොණ්ඩේ ක්‍රේල් වෙලා නෙවෙයි ඔළුව ක්‍රේල් වෙලා. අද බෞද්ධ බණන් අර ගන්නකොටම ආත්මයක් නැහැ කියලා පටන් අරගන්න. ඒක නිසා මේ මනසට මේ භාවනා කරන්න ඉස්සෙල්ලාම පුදුමාකාර පටලවිල්ලක් තියෙනවා. ඒ මනසට කිව්වොත් මේ මේ Tamange කය යහ සෞඛ්‍යයෙන් තියෙන්න ඕනේ. මේ කයට මෛත්‍රියක් තියෙන්න ඕනේ. මේක අත්තිකිලමත අනියෝගයට ඇඳත් එපා, කාමසුකල්ලි කාණියට ඇඳත් එපයි කියලා අද ඉන්න බෞද්ධයන් 150ට වැඩ පිරිසක් Tamange ආත්මයට වෛර කරනවා. මේ ශරීරයට දුක් දීම හරහා සදාචාරවාදයක් කරා අනවශ්‍ය විනය කරුණු ඉදිරිපත් කර ගැනීමක් කරා පුදුමාකාර විදියට හොස්ස බිම ඉල්ලගෙන අඬා වැටිච්ච ස්වරූපෙන් තමයි මේ අනාත්මය තේරුම් ගන්න හදන්නේ. එහෙම කෙනෙකුට කවදාකවත් අමාරුයි. අඩු ගානේ මේ ව්‍යාපෘතිය මොකද්ද කියලාවත් තේරුම් ගන්න බෑ. එහෙම පදනමක්වත් නැහැ. ඒක නිසා සරුවච්චන්සේ අහන්නේ පිට කෙනෙක් මගෙන් ඇහුවොත් ඔය කියන අත්පටිලාභය දේ ප්‍රාණී පිණිස දේශනා කරන අත්පටිලාභය කෙතෙක්ද කොහොමද කියලා ඒක සර්වතන දේශනා කරන්නේ අයං වූ සෝ ආවුසෝ ඕලාරිකෝ අත්භාව පටිලාභෝ මේ මම කියන අත්භාව පටිලාභය බුදුහාම කියන එකනට ප්‍රහාණය පිණිස ධර්ම දේශනා කරන්නේ ඒ දේශනා කරනකොට ඒ ප්‍රතිපදාට අනුව කටයුතු කරනකොට උඹලක තිබුණ අර සංකීර්ණ වෙච්ච ඔළුව අවුල් කරන කෙලෙස් ධර්ම වර්ගයක් අයින් වෙනවා. උඹලඟ නැති භාවනාමය වශයෙන් ಗುಣ ධර්ම ටිකක් ලඟ වෙනවා. සද්ධා විරිය සත් සමාධිපත වැඩෙනවා. උඹට ප්‍රඥාව වැඩෙනවා. මොළේ පළල් භාවයක් ඇති වෙනවා. මම මේ පෙන්නලා දෙන්න හදන අත්බව පැටලාවේ මෙන්න මේ නීවරණ තියෙනකොට තියෙනවා. නීවරණ නැති වෙනකොට නැහැ කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන්. මොකද කොච්චර නීවරණ නැතුව ගත කරත් පරියන්කේ නැගිටපුවම ආය නීවරණ එනකොට ආය අත්භව ප්‍රතිලාභයට එනවා. ඒකට එයා දන්න ඕන්න මේ මානසික தත්ත්වය අර්ථෙදී නීවරණ සහිත අත්භව ප්‍රතිලාභ මේ කල්පනාවේදී මම කියනවා. මම කියන්නේ රූපේ තමයි. ඒ නීවරණ අයින් කරගත්තට පස්සේ නැත්තම් ඒ රූප ධර්මයට එළඹ වාසය කරනකොට එහෙම පෙන්වන්නට මායින් සීමාවල් සහිත අත්බව ප්‍රතිලාභයක් නැහැ. ඒකෝට තමයි මේ ජීවිතේදීම වර එක ඉන්නවා වර එක නෑ මේ දෙක අතර තියෙන්නේ යහ කල්පනාව සහ යහ මානසිකාරයයි ඒක එච්චර බුද්ධියට සින්න වෙච්ච එකක් නෙවෙයි වර එක හරි වර එක නෑ. ඉතින් ඒක නිසා ඒකේ නාම තමන්ගේ එක පරියන්කයක් ඇතුළත එක දවසක් ඇතුළත එහෙම නැත්නම් එක කාල සීමාවක් ඇතුළත මේ අත්පටිලාභය සහිත මානසිකත්වයත් මේ අත්පටිලාභේ රහිත මානසිකත්වයත් එකම පුද්ගලයා එකම ජීවිතය තුළ බුද්ධි අන්නේ බුද්ධි විඳිල්ල ආධ්‍යාත්මික ජීවිතයේ පළවෙනිම පිම්ම පඩේනි පළවෙනි කඩයිම ඉතින් මේකට කියනවා කායනුපසනාව මේකට කියනවා රූප කර්මස්ථානයි කියලා ඉතින් ඒක තේරුම් අරගන්න නැතුව ඒක හරියටියට ඉංගන් මායින් බලන්නේ නැතුව ඊට එහා තියෙන මනෝමය අත්භව මනෝමය අත්පටිලාභය අරූපී අත්පටිලාභය හොයන්න බෑ. ඒ නිසා අපි පොඩ්ඩක් වෙලා ගනිමු මොකද්ද මේ ඕලාරික අත්පටිලාභය කියලා මේ දරුවචනච අපට වහින් උරෝ භාෂාවෙන් පෙන්නු කරලා දෙන්නේ. ඉතින් පැහැදිලිවම අනික සූත්‍රත් එක්ක සාකච්ඡා කරනකොට මම කලින් කිව්වා වගේ මේ රූපය මමය මේ රූපය මගේ ආත්මයය මේ රූපය මගේ වශයේ පැවැත්විය හැක්කක්ය මේ රූපය මගේ සුභ සිද්ධිය පිණිස තියෙන එකක්ය එනිසා මේ රූපය වැඩි දියුණු කිරීම සුභ සිද්ධිය වැඩි දියුණු කිරීමක් කියලා අපි ළඟ පැහැදිලිවම අදහසක් තියෙනවා අඩු ගානේ ඒක නැත්තම් Taman ගා නැත්තම් මගේ අයගේ රූපෙට සලකන්න ඕනේ එයාට සැප දෙනවා කියලා කියන්නේ එයාගේ රූප දෙන එක සහ රූපයට සැලකිල්ල කියන එක අනිවාර්යයෙන්ම ගෘහස්ත්‍ය අතර පැහැදිලිවම තියෙන එක. අපි රූපෙන් තමයි අනිකාට සලකන්නේ. අනිත් එක්කන වෙන් කළ අඳුරගන්නේ රූපෙන්ම තමයි. දුවද පුතාද කියලා අම්මද තාත්තද කියලා අයියද මල්ලිද කියලා. අපි ඒකන අඳුරන වෙන කිසිම ක්‍රමයක් නැහැ. ෆොටෝ එකෙන් තමයි අඳුරන්නේ. මේක තමයි මේ ඕලාරික අත්වටිලාභේ පිළිගැනීම. ඉතින් ඕක නැතුව ජීවත් වෙන්න බෑනේ. ඒ නිසා ඒක තියෙනවමයි. ඒක තිබුණයි කියලා කියන්නේ කෙලේශයක් නෙවෙයි. මුතුජානන්සේ කියනවා ඔබ ජීවත් වෙනකොට කනකොට බොනකොට ඔකත් එක ඉඳපන්. ඒකෙලි වෙලා අවශ්‍ය නම් මේ අත්පා පට්ටපටිලාභයේ තියෙන පුස්ස ඒකේ තියෙන කෝම්බේ ඒකේ තියෙන විපරිණාම ගතිය ඒකේ දුක් දෙන ගතිය ඒක තමන්ට <clears throat> කීකරු කර ගන්න බැරි ආණ්ඩු මට්ටු කර ගන්න බැරි තත්ත්වයේ එහෙනම් වරින් ප්‍රතිපදාවට මම කියලා දෙන්නම් ඒක කරන හැටි ඒක සඳහා චරුවචන් වහන්සේ එවැනි දෙයකට පෙළඹෙන්න තරම් පෞරුෂත්වයක් තියෙන කෙනාට අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා කියලා පොඩ්ඩකට ওই කාම ලෝකෙන් අයින් වෙන්න. අයින් වෙලා අරණ්‍යයකට යන්න. ඒකේ Tamange ඔළුව බාහිරට ඇදලා දාන්නේ නැහැ. ඇතුළට යොමු වෙන තියෙන අවස්ථාව වැඩිකම නිසා අරණ්‍යගත වෙන්න. නැත්නම් රුක්ඛ මූලයකට යන්න, ගහක් මූලකට යන්න ඒ ගහේ ඉන්නකොට ආමන්ත්‍රණ නැහැ. ගහක් යට ඉන්නකොට ආමන්ත්‍රණ නැහැ. නගරයක ගමක හිටියොත් ඒ ආමන්ත්‍රණ විෂ විදපු ඊතල වගේ කොහේ හිටියත් එනවා. අපි ඒ ඒ ඊතල ටික ගෙදර තියලයි දුන්න අටවලා තියලයි ගෙදරින් එන්නේ. මං අහවල් තැන අහවල් වෙලාවෙ ඉන්නවා. අහවල්ලාට කතා කරුවොත් ගන්න පුළුවන් කියලා. ඒතකොට ඊතලි හොයාගෙන අවිලා ඒ මනුස්සයාට වැදිලා විෂපීයක් දෙනා වගේ තමයි ආමන්ත්‍රණ කියලා කියන්නේ. හිටගෙන හිටියත් හම්බ වෙනවා, ඉඳගෙන හිටියත් හම්බ වෙනවා, නිදාගෙන හිටියත් හම්බ වෙනවා. ඇවිදින් ඉන්නකොටත් ආමන්ත්‍රණ තියෙනවා. අපි අර කරන්න ඕනේ මේක කෙරෙන්න ඕනේ කියලා. ඒ ආමන්ත්‍රණ අපකරා පැමිණෙන ස්වභාවය කියලා බලපුවම අපි කොච්චර කාලකන්නිද කියලා තේරෙනවා. කොච්චර විවේක තැනකට ගියත් ඒ ආමන්ත්‍රණයක් එන්නකොටම සහලව. ඒකට අනිවාර්යයෙන්ම අපි බැඳිලා තියෙන උත්තර දෙන්න එහෙම නොවුනොත් අපිට අද නඩු යන්න තරමට ගිහිල්ලා. අපිට අපේ විවේකයේ පිළිබඳව මට මගේ විවේකයේ පිළිබඳ කිසිම අයිතිවාසිකමක් නැහැ. ඒක පේනවා නිකන් අපි සම්පූර්ණ මේ විදිහට චිත්තක්ෂණයට හෝ කැපී ගියොත් භයානක කලබගෑනියක් වෙන්න පටන් ඒ තරම්ම මේ ආමන්ත්‍රණ බහුල ජීවිතයක් අපි ගත කරනවා. ගහක් මුල කියන එකෙන් අදහස් කරන්නේ ගස් වලින් ගස් වලින් ආමන්ත්‍රණ නැහැ. අපි ගස් වලට ගස් වලට ආමන්ත්‍රණය කරත් ඒගොල්ලෝ ප්‍රතිචාර කරන්නේත් නැහැ. එහෙම නැත්නම් ශූන්‍යාකාරයකට යන්න කියනවා. අන්නේම ආමන්ත්‍රණ අල්ලාප සල්ලාප නැති පිරිසක් මැද කියලා. එහෙම නැත්නම් මේ කාම භෝගී නැති පිරිසක් මැද ඉන්න තැනකට ගියාට පස්සේ ඔන්න උඹට අල්ලලා දෙන්න පුළුවන් මේ ඕලාරික අත්පටිලාභය කියන්නේ මොකද්ද කියලා. ඉතින් එතකොටම සර්වචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් වගේ ආරණ්‍යගත වීමකින්, රුක්ක මූලගත වීමකින්, ශූන්‍යාකාරගත වීමක් වෙනවනම් එයා ඒක اگේ කරනවා නම් තාම ගිහිල්ලා නැහැ ප්‍රතිපදාවට. මේ ප්‍රතිපදාවට පපතරිය රකස් කරනවා. එතෙන්ට ගියාම නම් එයාට තේරෙන පටන් අරගනී කියලා මේ අරණ්‍ය වාසය තුල රුක්ක මූල වාසය තුල ශුන්‍යාකාර වාසය තුල මට ගෙවල් දොරවල් ඉන්න හරකම් බල්ලන් ඌරන් ඉලෝම් පිළිබඳ කතාවක් ඕනේ නැහැ. මට ඒ පිළිබඳ කිසිම මානසික අසහනයක් නැහැ. ගොවිතැන්පත් කිරිල්ලක් ඊට කඩන් පිළිබඳව කතාවකුත් නැහැ. මට රත්තරන් මිනිමුතු පිළිබඳ කතාවකුත් නැහැ. ගමේ ගෑනුන්ගේ පිරිමින්ගේ ඒ උත්සව එහෙම නැත්නම් ඒ චාරිත්‍ර වගකීම් යුතුකම් පිළිබඳ කතාවකුත් නැහැ. මොකද මම අරණියේ ඉන්න එකයි සතුටු වෙන්නේ. මේකටමයි සර්වඥයන් කියන්නේ කෙලස් දුරු වෙනවා කියලා. අරණියේ ඉඳගෙනත් දුගේ උපන්දිනේ කවද්ද පුතාගේ උපන්දිනේ කවද්ද අර්ක මේකද මේක මේකද හිතනවනම් ඒ මනසයා එතරත් කරදර කරගෙන මෙතනත් කරදර කර ගන්නවා අරණියක ඉන්න මනසෙන්නේ හොල්මනක් විතරයි. ඒත් අපි ආවනම් අරණ්‍යයකට, අපි ආවනම් රොක්ක මූලයකට, අපි ආවනම් ශූන්‍යාගාරයකට සංකලේශිකා ධර්ම පහියන්ති කියලා කියන්නේ බොහෝ ප්‍රසිද්ධ දෙයක්. අරණ්‍ය වාසී කතාව තුළ අරකම් බල්ලන් ඉගුරන් ඉලුවන් පිළිබඳව කතාවක් නැහැ. කුෂිකර්මයේ පිළිබඳ කතාවක් නැහැ. කෙත්වතු බලා ගැනීමක් පිළිබඳව. රත්තරන් මිනිමුතු පිළිබඳව ඩොලර් එක ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි. එහෙම නැත්නම් ගමේ තොටේ තියෙන ඒ උත්සව වගේ කිංයුතුකම් නැති බව නිසාම ඒ කෙනාට ඒ විශාල මානසික අසහනයක් එයා සම්බන්ධ විශාල ආතතියක් එයා සම්බන්ධ විශාල දැවිලි තැවිලි අඩුවීම තේරෙන්නේ නැත්නම් ඉතින් ඔලොමොට්ටලයි ඉතින් තකතිරුයි ඉතින් මෝඩයි ඉතින් අවිද්‍යාවයි ඉතින් තණ්හාවයි අරණියට ආවත් ඒ සංකලේශිකා ධර්ම ටික තමයි ළඟ තියාගන්නේ එහෙමනම් අරණ්‍ය වාසයක් නැහැ. බෝධානියා ධම්මා අභිවෘද්ධ අභිවෘද්ධිසන්ති කියලා කියන්නේ මේ අරණ්‍ය මෙන්න මේ මේ දේවල් වලින් මට සර්පෙක් කාලා එතන වැටලා මැරලා යන්න පුළුවන් කලබගෑනියක් නැහැ. එහෙම නැත්තම් සර්පෙක් කියලා මුලක් පා ගන්න ඉඩ තියෙනවා. කවුරක්වත් මගේ සාන්තියට සහනයක් නැහැ. ඒක නිසා මට නිදහස මැරෙන්නත් පුළුවන්. gedaraක ඉඳදී මැරුණොත් දැන් තියෙන ක්‍රමේ හැටියට අපායට ගිහිල්ලා කරන්න ඕනේ ටික මෙහි ඉන්න ඇටෙන්ඩන්ට්ලා කරලා දෙනවා. කටු ගහනවා, බොක්කට ඊතල බස්සනවා, වසපැත්තෙන් අලවංගු බස්සනවා. කරන්න දෙන්නේ ටික තේරම කරනවා. නෑ දැයිට් මැද හිටියොත් ඒක. මොනම තාලකින්වත් ගලවෙන්න බෑ. ඒකල ලියනවා කරන්න තියෙන දේ නම් කරා ලෙඩා මල. ඒ තමයි මරණ තාත් කියලියන්නම ලියන්න තියෙන එක නෙවෙයි කියනවා අපායට ගිහිලා කරන්න තියෙන ටික මෙහෙදි කරලා තියෙන්නේ අමරජුරණ බයින දෙයක් නෑ කියලා ලියන්න තියෙනවා. ඔන්න ඈදෑන දන්න කෙනෙක් අතර මැරෙන්න ගියොත් ඔන්න අපිට හම්බෙන ලාභේ. ඒ කටියට හරි බයක් තියෙනවා. මේ මනුස්සයාට ඒ කටු ටික අන්නවෙ නැත්තම් මැරෙන්න ඉසලා. ඒ බසන තියෙන දේවල් බසගත්තේ නැත්තම් අපේ යුතුයකම සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද අරන්නේ ජීවත් වෙනකොට අපි ජීවත් වෙන්න තියෙන්නේ අපි කාටවත් වගකීමක් නැහැ. මේක ඇහි කොලේ ගස් කොළන් වල කිසිම කෙනෙකුට රක්ෂණයක් නැහැ. කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ගේ අවහරණක් නැහැ. ස්වභාව ධර්මානුකූල උපදිනවා ස්වභාව ධර්මානුකූල මැරෙනවා අඩු ගානේ ඒ පැත්තට අගේ ආඩම්බරයක්වත් තියෙනවනම් ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනකොට එතකොට තමයි තමන්ගේ ශක්ති තමන්ගේ ප්‍රතිශක්ති පිළිබඳව කායික ශක්ති පිළිබඳව ශිල්ප පිළිබඳව විශ්වාසයක් මිස දෙවන්නේක් ගැන විශ්වාසයක් නැහැ දෙවෙනි සංවිධානයක් ගැන විශ්වාසයක් නැහැ ඒ විශ්වාස කරන හැම එකක්ම අරන්න ප්‍රතිපදාවට කෙරෙන බරපතල අභියෝගය ඒ නිසා පුද්ගලිකව තමයි දැනගන්න තියෙන්නේ මේ කැලේකට ආවයි කියන එකම දන්නවනම් ප්‍රතිපදාට ඉස්සර වෙලා. ඒ සංකීලීස්ක ධර්ම අයින් වෙන හැටි, ඒ වෝදානීය ධර්ම වැඩෙන හැටි ඒකත උපරිම සංකේතය තමයි භික්ෂුවක් කියලා කියන්නේ. කිසිම කෙනෙකුට වග වෙන්න ඕනෙත් නැහැ, කිසිම කෙනෙකුට අපේක්ෂාවකුත් නැහැ. තමන්ට ඕන දේ කරගන්න. ඉතින් ඒක ආයතනකින් බලාපොරොත්තු වෙනවනේ. විවස්ථාවකින් බලාපොරොත්තු වෙනවනේ. කවුරු හරි උගන්වන්න ඕනේ කියලා කියනවනම් ඒ නයිටින් අස්සය වතුර ළඟට ගෙනිච්චාට බොණ්ඩ දන්නේ නැත්නම් අස්සයට වතුර පොවන්න හදනවා වගේ වැඩක්. බොනේ අස්සයගේ වැඩේ බුදුහාමරෝ පෙන්ලා දීලා තියෙනවා වතුර. අන්න ඒ වගේ අද අපි කරන මේ අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම, එහෙම නැත්නම් අපි මේ භ්‍රමචර්ය ජීවිතයේ ඒ තියෙන මේ సౌందර්යය මේ අපි මොකටද මේ කරන්නේ කියන එක ਸਰවඥාන්සේ මූලික මානසික සකස් කිරීමක් වශයෙන්ම තේරුම් ගන්නවා. ඉතින් එහෙම කළා යම් කිසි කෙනෙකුට හිතුනොත් අනේ මම මේ ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම ගංග දනාගුල ප්‍රශ්න මට නෑ, ගිහි ගෙදර ප්‍රශ්න මට නෑ. මට තියෙනවා නම් තියෙන්නේ මේ අරණියේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් විතරයි කියලා. අර ලොකු ප්‍රශ්න රාශිය පොඩි ප්‍රශ්න රාශියෙන් ප්‍රතිස්ථාපනය කරන්න දන්නවනේ. ඒ මනසට හැම ගත කරන චිත්තක්ෂණයකම කටුකොහල කර රිංගාගෙන ගත කර මිනිහෙක් දැන් කෙලින් යන්න පුළුවන් තරකට ආවා වාගේ සාන්තියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් නම් අරන්නට ආපු ගමන් තියෙනවා. තවත් ඉඳලා දවස් දෙක, සුමාන දෙක, මාස දෙක, අවුරුදු දෙක ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ආයසරයක් ඒකේ තියෙන මේ සැහැල්ලු ගතිය වෙනුවට ආය සංකලේශ ධර්ම අවශ්‍ය වෙනවා. තායෙත් අර පරණ පුරුදු ගෙවල් දොරවල් ප්‍රශ්න, ඒවම නැතිබරිකම් මේ ඒවම නැතිබරිකම් වල තියෙන කටුක්කම් ප්‍රිය කරන ගතියක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ යා තාම සංකලේශ ධර්ම ප්‍රහාණය සහ බෝධාන ධර්ම අභිවර්ධනයේ පිළිබඳව ප්‍රතිපදාවට කල්ැතුවම තව පුරුදු කරන්න අපි හිතමු යම් වෙලාවක ඒක නා එහෙම විවිකයක් හොයාගත්තා කියලා ඒකට කියනවා කාය විවිකය කියලා. අපි කය වශයෙන් වෙන් වෙනවා දන්න කියන නෑද පරිවර්තයෙන් භෝග පරිවර්තයෙන් මේ වස්තු වලින් දන්න කියන වස්තු වලින් වෙන් වෙනවා. දන්න කියන නෑදයින්ගේ වෙන් වෙලා අපි මෙතෙන් දැයිලා ඒකේ තියෙන මේ సౌందර්ය කැලේකට ගිහිල්ලා ජම්බරියක් කරන බාලදක්ෂෙක් වාගේ අගේ ආඩම්බරේ තේරුම් ගත්තා නම් එයාට තේරුම් අර තේරෙන් ගැනෙන්නේ රටකින් ලෝකෙකින් එන්න තියෙන කංකරච්චල් ඉසිකක්කුම් අසහන දෙන්නේ අසහන ටිකක් තියෙනවා ඒ නොදන්නකම නොපුරුදු ගතිය කැලාගෙන ගතිය එහෙමත් ඉඳලා යම් වෙලාවක යාට පුළුවන් වුණොත් මේ අරන්නේ තියෙන මේ කංකරච්චල් ටික අසහන ටික නොදැනුවත්කම් ටික තියෙද්දී මේ දැනුම සම්පූර්ණයෙන් තමන්ගේ කායට විතරක් සීමා කරන්නේ. ඒක නා සම්පූර්ණ ලෝකයක් තියෙන කරදරට ඇරලා දාලා මේ කය කියන දැවීම තැවීම පමනකට ගන්න ඒ ගැනීමම මේ ඕලාරික අත්පටිලාභයේ තේරුම් ගන්න පළවෙනි පියවර. ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ මම දැන් මෙතන කියන එකයි. කාටවත් ඒක නෑ කියන දෙයක් ඇත්තේ නෑ. ඒක පිළිගත්තයි කියලා බුදුරජාණන් වහන්සේගේ අනාත්ම ධර්මයට පහර වැදීමක් වෙන්නේත් නැහැ. මේ මම දැන් මෙතන එතන මම ඉන්නවා. එතන ඉඳගෙන ඉන්නවා මම හිඳිනවා කියලා මේ දන්න ගතිය ඕලාරික අත්පටිලාභ කියලා බහලකට ප්‍රශ්නයක් නැහැ. මේක හොඳට තහවුරු කරගන්න. මේක තහවුරු කරගන්නවා කියලා කියන්නේ ඒ තරමටම ලෝකේ අමතක කරයි කියන එක. ඒ නිසා මෙතන තහවුරුව කියලා කියන්නේ ලෝකයේ අස්ථාවරකම්. ලෝකය පිළිබඳ මොනම හැඟීමක් හෝ කල්පනාවක් තියෙනවා මේ කායට හිත ගන්න බෑ. එතකොට ඒකේන මේ කායට හිත ගැනීම ආත්මය පිළිගැනීමක් ආදී වශයෙන් කල්පනා කරලා ඒ වෙනුවට ලෝකයේ මොන හරි කුණු කන්දලක් අත ගන්න පටන් අරගත්තොත් වැඩියට බහගෙනවත් නැහැ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ බුද්ධ ඥානසේ දේශනා කරන මේ ඕලාරික අත්පටිලාභය තේරුම් අරගෙන ඒක පුස්සක් බව තේරුම් කර දීවයි. ඒක වෙනස් වෙන දෙයක් බව තේරුම් කර දීම. දුකක් බව තේරුම් කර දීම. මේකේ ආත්ම වශයෙන් ගන්න සාරයක් නැති බව තේරුම් කර ගන්නට නම් මොකේද ආත්ම භාව ප්‍රතිලාභයක් නැත්තේ? මොකේද සාරයක් නැත්තේ කියලා තේරුම් ගන්නට කොටු කරගත්ත කොටස පිළිබඳව යෝගාවචරයට හොඳ පැහැදිලි අවබෝධයක් ඕන. එහෙම නැතුව දකින් දකින් එකේ ආත්ම භාවයක් නැහැ කියලා ඔප්පු කරන්න පටන් අරගෙන පටන් අරගත්තට ඉවර කරන්න අපේ ජීවිතේ මදි. ඒක නිසා සර්වඥයන් සඳහන් කර දෙනවා ඔබ පෙන්නඳ අනාත්මය ඔප්පු කරන හදන්නේ මෙන්න මේ ටිකේ කියලා රිසර්ච් පේපර් එකක් ලියන්න ඉස්සර වෙලා ප්‍රොජෙක්ට් එකේදී ප්‍රමාණ කරන්න එපා මෙන්න මේකයි මම හොයලා බලන්න හදන්නේ කියලා අන්න ඔය ප්‍රොජෙක්ට් කාර්යෝ දැන් කරන්නේ බුදුහාමුදුරු අවුරුදු 2600 කට ඉස්සෙල්ලා මේ අරමුණු කරනවා කියන අදහසයි ඒ දැනටත් අපි මේ ප්‍රොජෙක්ට් රිපෝට් එකේ උඩම ලියන්නේ අරමුණ කියලා. මම මෙන්න මේ කොටසයි ඔප්පු කරන්න හෝ නැති කරන්න හදන්නේ කියලා ඉස්සල්ලාම ඒ භාෂාවෙන් නිර්වචනය දීලා මෙන්න මේ කොටසයි මම වැඩ කරන්න හදන්නේ කියලා කියනවා. ඒ වගේම යෝගාචර දැනගන්න ඕනේ මේ ඕලාරික අත්පටිලාභය කියලා ඕ කියන්න හෝ නෑ කියන්න හෝ සීමා වශයෙන් වන්නේ Tamange කය. ඒක ਸਰවඥාන්සේ දේශනා කරන්නේ උද්දම් පාදසලා අදෝකේ සමන්තක තච පරියන්තම් පුරන්න ආනාපකාර අසුචිනෝ. කෙස්වලින් යට පාතලයෙන් උඩ හැම පිළිගෙව කොට ඇත්තා වූ මේ දෙතිසක් අකුස මේ අසුචියෙන් පිරුණා වූ මේ දෙයටයි මේ හිත සීමා කරන්නේ. ඒක සීමා කරලා ඒක බාහිර ලෝකයෙන් පරිච්ඡේද වශයෙන් පරිච්ඡින්න වශයෙන් හරියටම දැනගන්න ඕනේ වෙන්නේ මේ ටිකේ සතිය පවත්න්නේ මේ ටිකේ සතිය පවත්න්නේ නැහැ කියලා. එහෙම නැත්නම් බාහිරේ සතිය නොපැවැත්වීම සහ අභ්‍යන්තරයේ සත්‍ය පැවැත්වීම එකිනෙකට සාපේක්ෂ බව දන්නවා. දෙකම එකවරේ කරන්න ගියොත් එකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවට යෝගාවචරයේකට මේ ජීවිතයේදීම එකතැනක වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියනට එළඹ වාසය කරන්න පුළුවන්. සත්‍යමත් වෙන්න පුළුවන්. අප්‍රමාද වෙන්න පුළුවන්. දල්වාගත් වීදිකෙන් බලන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ ඒ යෝගාවචරය ප්‍රහාණය කරන කෙලෙස් ප්‍රමාණය මෙත්තෙක් ඇයි කියලා නෑ. මුළු ලෝකයක් සම්බන්ධ අසහන, අතීතනාගත අසහන, අතන මෙතන අතහන, අරයමයා ගැන අසහන සියල්ලම මේ චිත්තක්ෂණයෙන් සාති කළා. ඒකේ යෝගාවචරය එතනම අනුමෝදගුනේ නැත්තම් එතරම් තමන්ගේ වීරත්වයේ දන්නේ නැත්තම් මේක ප්‍රතිපදාවක් බව දන්නේ නැත්තම් මේකෙන් කෙලෙස් මෙච්චර කැපෙන බව දන්නේ නැත්තම් යාට ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා නූදන් වෙන සමාදන් වෙන මේ ඕරාර එක අත්පටිලාභය කියන එක නිර්වචනය කරනකොටම ਸਰවචනාතිකේ තියෙන ප්‍රායෝගික ක්‍රමවේදේ තේරෙන පටන් අර ගන්නවා. ලෝකයක් අල්ලගෙන අපි දන්නේ නැති කෙලවරක් අල්ලගෙන ඒකේ අලගේ මුලගේ හොයනව නෙවෙයි. දන්න ප්‍රමාණයක් කරගන්නවා. ඒකට කියනවා පරිච්ඡින්න ඥානය කියලා. පරිච්ඡේද ඥානය කියලා. අරකින් මේක වෙන් කරගන්නවා. වෙන් කරගත්ත ගමන් මේ පරිේශණය කෙලවර කරගන්න පුළුවන්. ඒකට මොහොතෙන් මොහොත අරමුණු මාරු කරන ගත්තොත් මොහොතෙන් මොහොත නිර්වචනය මාරු කරන ගත්තොත් ඒ කෙනාගේ කවදාකවත් පරිේශණය කෙලවරක් කරන්න බෑ. මේ ජීවිතේදී කවදාකවත් අත්දකින්න බෑ. ඒක නිසා අපි ඉස්සල්ලාම කරන්නේ මම වාඩි වෙලා මම දැන් මෙතන. එතකොට සරුවචන සඳහන් කරලා තියෙනවා මේ මම දැන් මෙතන කියන එකේ නැත්නම් මේ ඕලාරික අත්පටිලාභය රූපී චාතුම් මහ භූතිකෝ හතරමහා භූතයෝ මෙතන වැඩ කරන්නේ. ඒ නිසා කාටවත් මේ මම දැන් මෙතන කියන තැන හිත ගත්ත කෙනාට මේක ඇතුලේ මේ හතර මහා භූතයන්ගේ වැඩ නොදක ඉන්න බෑ හරියට තේඩාවක් බලලා තේඩාවේ වෙලු හතර බලන්න නැතුව ඉන්න හදනවා. තේඩාව කියන්නේ වෙලු හතර තමයි. වෙලු හතරෙන් තමයි තේඩාව හැදිලා තියෙන්නේ. අපි තේඩා ස්වරූපයෙන් ගත්තට හතරක් එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඒ තේඩාව දිගේ ඇහැදගෙන ගියොත් එක තැනකදී තමන්ගේ මුලිච්ච වෙන වෙලුව නෙවෙයි ඊගාව චිත්තක්ෂණය මුලිච්ච වෙන්නේ. ඊගාචිත්තක්ෂණේ තව එකක්. ඊගාචිත්තක්ෂණේ තව එකක්. හරස්කඩ කපලා කපලා බලන්න වර්ණ හතර වෙළු හතරකින් හදන තේඩාවක් අරගෙන එක එක තැන්වලදී Tamanට මුහුණ දෙන තේඩාව වර්ණය විනාශ වෙවි කරකි කර කියන්නේ. ඉතින් ඒක නිසා බුදුරජාණන් බුදුහාමුදුරුවෝ මේකේ ලාභයක් ගන්න. ඒ මොකද? Tamante ඉස්සර වෙලාවට පේන ප්‍රකට වෙලා පේන වර්ණය අනික් වර්ණ යටපත් කරනවා. ඒ නිසා ඉස්සරහට එන වර්ණේ විතරයි ගන්න ඕන හතරම ඉගෙන ගන්න ඕනෙත් නැහැ කියලා අපිට අර අපි පරිශ්‍රණය සඳහා ගත්ත අරමුණු සඳහා ගත්ත එක යත් ඒකේ අසහනය විශේෂේත්‍රය හතරෙන් එකට අඩු කළා. හතර මහා භූතයන්ගෙන් එක සැරයකට ප්‍රසිද්ධ වෙන්නේ එකයි. ඒකේ යට තියෙන විශාල ධර්මතාවක් ඒ එක අනිත් තුනම යටපත් කරනවා. ඒකාධිරාජ්‍යවාදී ක්‍රමයක්. මේ අධිරාජ්‍යවාදී ක්‍රමය බුදුහාමුදුරුවෝ වාසියට ගන්නවා ප්‍රකට වෙන්නේ මොකಾದ? ඒක තමයි ඕලාරික අත්පටිලාභය කියන්නේ. එකින් එක වරින් වර වරින් වර ප්‍රකට වෙන හතරක් තියෙනවා. නමුත් ඔබ හතරම ගැන බොරි කරන්න එපා, කරදර වෙන්න එපා, හිත කරදර ගන්න එපා. මේ වෙලාවේ ප්‍රකට වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මෙතන තියෙන මේ මේ භෞතික ධර්මය එහෙම නැත්නම් චිත්ත නියාමය විසුද්ධ නියාමය බුදුජානනාංශ ඔක්කොගම දැන ගැනීම අපේක්ෂා කරන්නේ බුදුන්ස අපට දැනුමක් වශයෙන් දෙනවා වාඩි වුණාට පස්සේ මේකයේ ඉන්න බව දන් තියෙන බව තේරෙන මොකද්ද ඔය මොකක් හරි එක පඩවි ධාතෝ හෝ ආපෝ ධාතෝ හෝ තේජෝ ධාතෝ වායෝ ධාතෝ කියන මේ ධාතු එකක් ප්‍රකට වෙනවා ඒ එක කොච්චර වසවට්ටියද කියලා කියනවනම් අනිත් තුනම ඔබා තියෙනවා ඉදිරිපත් වෙච්ච එක බැලුවොත් ඔක්කොගෙම වැඩේ සිද්ධ වෙනවා. ඒක නිසා උඹට ඕලාරික අත්පටිලාභයේ කියන එක එක ධාතුවක් වට අඩු කරන්න පුළුවන් පරියන්කේ ටිකක් පුරුදු කරන්න. ඉතින් ඒක වායෝ ධාතුවට අඩු කරන කෙනා ඕක පිම්බීම ඇකිලින් බලනවා කියලා කියනවා. ආස්වාද ප්‍රස්වාසය බලනවා කියලා කියනවා. අත අංගමංග අනුසාරී අතපතේ හොල්ලනකොට වායෝ ධාතුව තමයි වැඩ කරන්නේ. එයා වැඩ කරනලාට ඒක ප්‍රසිද්ධ නම් අනික් ධාතුන් වල විස්තරේ ආධුනිකයාට ප්‍රසිද්ධියේම යටපත් වෙලා තියෙනවා. මේ ප්‍රසිද්ධ වෙච්ච එකේ තියෙන කඩප්පුලි ගතිය නිසා ඒකයි තියෙන මේ මාන්තත්ත කම නිසා වෙන කෙනෙකුට නැගිටින්න දෙන්නේ. ඒ නිසා ප්‍රසිද්ධ වෙන දේ අල්ලාගෙනවා කියන එක බුදුහාමරෙන් අහන්න දෙන්නේ. අල්ලපු දෙයින් අහන්න දෙයක් නැහැ. පොත් වලින් බලන දෙයක් නැහැ. වාඩි වෙලා ඉන්නකොට මොකද්ද ප්‍රසිද්ධ වෙන්නේ කියන එක බලනවා. මිස අහවල් දේ බලන්න කියලා වාඩි වුණොත් එහෙනම් අවුලක් ඇති වෙනවා. එතකොට මේ අත්පටිලාභයට උදව් කරා වෙනවා. අපිට ඕන කරලා තියෙන අත්පටිලාභය නැහැ කියලා පෙන්වන්නයි. ඒ නිසා අපිට බලන්න වෙනවා. පිළිගන්න වෙනවා. එක වෙලාවක වායෝ ධාතුව ප්‍රකට වෙනවා. එක වෙලාවක තේජෝ ධාතුව ප්‍රකට වෙනවා. අනිකුත් එක එක ප්‍රකට. නමුත් මේ ප්‍රකටන හැම වෙලාවෙම ඊතුරු තුන්දෙනා පිටිපස්සෙන් ඉන්නවා. කොයි වෙලාවෙ වැළුවත් අන්වේ ඥාන වල තුනක් අහු වෙනවා ප්‍රත්‍යක්ෂයට එකක් අහු වෙනවා. ඉතින් යෝගාචර හුඟ දෙනෙක් අන්වේ ඥානට කොච්චර උදව් කරනවද කියනවා ප්‍රත්‍යක්ෂයේ පැත්තට දාලා හිතාගෙන ගිය දේවල් බලන්න ආරම්භ. ඒ බලන හැම වෙලාවෙම යෝගාචරය ඉන්නේ මනෝ විකාරක මිස ප්‍රත්‍යක්ෂ භාවනාවකෝ විපස්සනාවකෝ සත්‍යක නෙවෙයි. එනිසා මේ ඉන්නවා කියන සද්ධර් සංසිද්ධිය තුල මොකාද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා දැනගන්න යෝගාචරය තමන්ගේම අත්දැකීමම තමයි පෙරටු කරගන්න මේ වෙලාවට අර්ක බලන්න ඕනේ ගොලන්න ඕනේ කියලා කියනකොටම එයාව චින්තාමය දෙයකට තමයි වැටෙන්නේ. ඉතින් අද භාවනා ක්‍රමවලදී හරියට ගුරුවරයයි හරියට කර්මස්ථානයයි මෙහෙමම විහෙතුයි කියලා ඉස්තිර කරන්න හදනවා මේකෙන් සෑහෙන ප්‍රමාණයක් ඒ භාවනාවේ චේනාද විවෘත මනස පුලුල් භාවයේ නැති කරගන්නවා ඒ නිසා අපි මේ හතරමා ධාතුන්ගේ මොකද්ද මේ ලාවේ මතුවෙන්නේ කිව්වොත් දල වශයෙන් කීයක් ඒක දුඟ දෙනෙක් කැමති වෙයි ඉඳගෙන ඉන්න කෙනාට වායෝ ධාතුවේ කටයුතු ප්‍රසිද්ධයි අවදින කෙනාට පටවි ධාතුවේ ප්‍රතිකටයුතු ප්‍රසිද්ධයි නමුත් මේක ස්ථිරසාර සමීකරණයක් කරලා ගන්න එපා. ඒක නිසා අපි වරින් වර වෙන්න පුළුවන් දල වශයෙන් අදහසක් දෙන්න පුළුවන්. ඉඳගෙන භාවනා කරනකොට සීල ක්‍රියාකාරකම් නැතර කරපු නිසා මේ හුස්ම ටික පිම්බීම හැකිලිම වශයෙන් වාසස් වාසස් වශයෙන් පේ. සක්මන් කරනකොට ඒ පොළවේ පය හැපෙනකොට ඒ පඨවි කොටස් හැපෙන තැන අඩු ගන්න ඔසවනකොට වෙන එකක්. යානකොට වෙන එකක්. පය තබනකොට ආහන්නේ කොටසට හිත තිබ්බනම් ඔන්නෝක තමයි ඕලාරික අත්පටිලාභය කියලා කියනකොට චාතු මහ භූතිකයි කබලින්කාර ආහාර බක්ඛයි රූපී රූපී ධර්මයක් කොයි වැඩ කරන්නේ මෙන්න මේක දිහා බලන මොකද වෙන්නේ ආශාස් ප්‍රසාද දිහා බලන මොකද වෙන්නේ පිම්බි මේකෙල මෙතන බලන මොකද වෙන්නේ ශක්මනේත් මේ වම දකුණු දිහා බලන මොකද වෙන්නේ ඉතින් මේ හොඳට භාවනා කරපු කෙනා ඒ කියන්නේ ඉස්සර ඉස්සර තමන් කරපු භාවනා වලින් වෙච්ච වැරදි ටික ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මාර්ගයෙන් නිවැරදි කරන කමඨාන් සුද්ධ කරන යන්නේ කරන්න බේනවා මේ ආස්වාස ප්‍රසවාස වාතය කියලා ගත්ත මේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරන්න පුළුවන් ආස්වාසයටම ආවේනික ලක්ෂණ කියලා જાතියක් තියෙනවානේ ප්‍රසවාසයටම ආවේනික ලක්ෂණ කියලා જાතියක් තියෙනවානේ ඉතින් ඒ ටිකට තමයි මේ ඕලාරික අත්පටිලාභය කියලා අපි මේ අනන්‍යතාව දෙන්න හදන්නේ. නමුත් බලන්න බලන්න යනකොට මේ දෙන්නගෙම තියෙන මේ අනන්‍යතාවයට තියෙන පොදු පෞද්ගලික ලක්ෂණ එන්නේ එන්නේ දීවීමෙන් දීවීමෙන් මේක ආත්මයක් නැති බව වෙනස් වෙන දෙයක් බව දුක දෙන දෙයක් බව භාවනා කරන විනාඩි 3කට වැඩි යන්නේ හොඳට පරියන්කේ භාවනා කරලා පුරුදු වෙච්ච එක්කෙනෙකුට විනාඩි දෙක තුනකට වැඩි යන්නේ මේ ආස්වාසය කියලා ගත්ත સંદર્ભය තුල ඒක දිය වෙලා යනවා. ඒකේ අනන්‍යතාවය නැති වෙලා යනවා. ප්‍රසවාසය කියලා ගත්ත මේ පරිච්ඡේද ඥානය තුල ඒක අනන්‍යතාවයේ දී වෙලා යනවා. අන්තිර බලනකොට පේනවා මුලින් තිබ්බ සංඥා නිමිටි ගැනීමලි අරමුණු මොකුත් නැතුව සතිය එක තැනකට යනවා. වෙනස්ලා වෙනස්ලා වෙනස්ලා ගණ්ඩ දෙයක් නැතරකට දැනගන්න බැරි තරමට සිුම් වෙනවා. සිුම් වෙලා මොන දෙයකින්වත් අල්ලන්න තරම් මදයක් හරයක් ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් ඒ වායෝ ධාතුවේ නැහැ. ආශ්‍රස් ප්‍රසස් කියලා නම දී ගන්නවත් බැරි තරමට පාඩු වෙනවා. එතකොට ඔන්න ඕලාරි කට්ටපටිලාභය කියන එක නැත්තක් බව. අනන්‍යතාවයක් දෙන්න බැරි එකක් බව. ඕ හෙට පටන් ගත්තත් ඔච්චරම බව. හෙටත් නමුත් කරලා බලන්න ඕනේ බව මේ යෝගාචරය තේරුම් ගත්තොත් ඒ යෝගාචරය තමා විශ්ීම පනවලා ඒ ඕලාරි කට්ටපටිලාභය එක විනාඩි ගානක් ඇතුළත ඔප්පු කරලා පෙන්නනවා. මෙතන හැම නিত্য සුඛ සුබ තමන්ගේ හිත සුව සලසන මොකක්වත් නැහැ. පටන් අර ගන්නකොට සතිය මධිකම නිසා සමාධිය මධිකම නිසා මේවා වෙන් වෙන් වශයෙන් පෙනී හිටියා. අනන්‍යතාවයක් පෙනී. නමුත් හොඳ සතිය සමාධියෙන් බලන්න හිටියොත් විශ්වාසයෙන් ප්‍රතිපදාවෙන් මේ තියෙන සංකලේශික ධර්ම ටිකක් මේ ආස්වාසයක් තියෙනවා ප්‍රස්වාසයක් තියෙනවා කියලා අල්ලාගත්ත මේ නිත්‍ය සුඛ සුභ ගතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් ගිහලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගන්න බැරි තරම් ඒත් මෙරිලා නැති තරම් ඒත් ක්ලාන්ත වෙලා නැත්තරම් ඒත් නිින්ද ගිල්ලා නැත්තරම් සතියට අහු වෙන්න පටන් ගන්නකොට පේනවා මේ කියන ඕලාරික අත්පටිලාභයේ ප්‍රහාණය වෙනසයි දරුවචාන්සේ ධර්ම දේශනා කරන්නේ. මම කරන්නේ ඒකට සාක්ෂි වෙන එක තමයි. මගේ මේ භාවනා ප්‍රයෝජනෙන් පරිේශණින් කෙරෙන්නේ මම ගන්න ගන්න වෙලාවේ පටන් ගන්නකොට උ තියෙනවා කියලා වගේ පටන් ගන්නවා. හරියට අයිස් කැල්ලක් අතර දුන්නාට පස්සේ ඒ අයිස් කැල්ල මේ හැඩයි මේ සීතලයි තියා වාතේ පොඩ්ඩක් තියා හිටපන් කියනකොට ඔබ දිය වෙලා වැටුණාට පස්සේ ආයෙ දීපංක බබා අයිස් කැල්ල කියලා ඉල්ලුවාට දෙන්න දෙයක් නැහැ. එයාට කියන්නේ මේ දීපු අයිස් කැල්ල මේ නැති වෙලා වෙනස් වෙලා ගිහිල්ලා ආයෙ දෙන්නම් කියලා පොරොන්දු වුණාට දෙන්න දෙයක් ඒකේ නැහැ. ඒ ආයෙ අයිස් කැල්ල කියලා මදේකුත් නැහැ. මැද ඇටයක් ගන්න දෙයක් සාරයක් හරයක් නැහැ. ඒකේ එහෙම වෙනස් වෙලා. ඉතින් භාවනා කරන කෙනා මේ අයිස් කැල්ල අතට දුන්නේ මේක වෙනස් වෙන බව තේරුම් ගණ්ඩයි තේරුම් ගැනීම සඳහා කරන ප්‍රයාගයක් ප්‍රයත්නයක් රූපකයක් කියලා දන්නේ නැතුව මේක හයියෙන් රක ගන්න උත්සාහ කරුවොත් දඟලන්න දඟලන්න අයිස් කියලා උණු වෙන වැඩි. අන්තිමේට දාඩි දාන්න පටන් ගන්නවා. දැන් අනිත් අයිතිකාරයවිල්ලා ඉල්ලනකොට මොනවද දෙන්නේ කියලා. අයිතිකාරය දෙන්න හදන්නේ ඔක රකින්න කියන එක නේ ඔබට රකින්න බෑ ඔක වෙනස් වෙනවා උඹ දිනු කරන්න ඕනේ මේ අනිත්‍යතාවයයි හුත්වා අපේ අභාවතෝ විපරිණාමතෝ උදයබ්බයතෝ කියන එක මිස මේ ආශාසික දිගටම මගේ එක මෙහෙමයි කියලා අනන්‍යයක් පෙන්වන එක නෙවෙයි. ඒ නිසා මේ අත්බව පැටිලාභයක් ප්‍රතිස්ථාපනය කරන්නේ ඇයි? අත්බව පැටිලාභයක් ගිවං කරන්නේ ඇයි කියන එක පුස්සක් ධන ලකුණයි ශ්‍රී ලකුණයි එකතු කරන වැඩක් වගේ තමයි පිටේ ඉඳලා බලනකොට පේන්නේ. ඕක ඉතින් භාවනා කරලම කරන්න ඕනේ කළු ලෑල්ලක පෙන්නපුවාම තේරුම් ගන්න බැරිද? ඕක කාරු කියන දේ අහන්ලා තේරුම් ගන්න බැරිද කියලා ඕන කෙනෙකුට වාද කරන්න පුළුවන්. භාවනා කරන කෙනා දන්නවා. මේක මේ විදිහට බණක් අහලා මේක තේරුම් ගන්නත් ඊට ඉස්සෙල්ලා කොච්චර භාවනා කළා කියලා. ඒක ඒකට කොච්චර බණ අහලා තියෙනවද? ඒ බණ ඇහුවත් නැවත නැවත බණ අහනකොට මේක සුද්ධ කරන දෙයක් තියෙනවා. ඒ නිසා අනිත් දවසෙත් වාඩි වෙනකොට ඕලාරිකෝ සෝස් කාලේන ආශ්‍රව ප්‍රසාරයෙන් පෙනෙයි. ඒකට අත්පටිලාභය කිව්වට මොකක්වත් වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මේකේ ගණ්ඩ හරයක් තියෙනවා කියලා. ඒකේ මදයක් තියෙනවා කියලා. ද්‍රවයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් සාරයක් තියෙනවා කියලා. ආණ්ඩුමට්ටු කරන දෙයක් තියෙනවා කියලා. එකකට කොටු කරලා ඒක බලන්න බලන්න බලන්න ඒකේ ඒ ඕලාරික අත්පටිලාභය නැත්තක් බව, ක්ෂය වෙන දෙයක් බව, වැය වෙන දෙයක් බව, නිරුද්ධ වෙන දෙයක් බව තේරුම් ගත්තට පස්සේ ඒ දේ පිළිබඳව යාට ලැබෙන අත්දැකීම මේ තිබුණ දේ මේ සුළු වේලාවක් ඇතුළත නැතුණා කියන අත්දැකීම මූල ධර්ම අත්දැකීමට හාත්පසින්ම වෙනස්. පොතේ පතේ අහලා කරන දෙක නැත්නම් වෙන කෙනෙක් කරපු කෙනෙක්ගේ සුභාසින්තනයකට නැත්නම් වාදකින් කරන එකට හුඟක් වෙනස්. ඒ නිසා බුදුජානකසේ අහනවා එහෙම කරුවට පස්සේ ඒවන් සන්තේ සප්පටි හීරකං භාසිතං සම්පජ්ජති කියලා. මම කියන දේ පොට්ටපාද උඹට ගිනහැර පාන්න පුළුවන් බව තේරෙනවද කියලා. මම මේ කියන්න හදන දෙමලේ ගිනහැර පාන්න පුළුවන් එකක් කියලා. වාදයෙන් ගොඩනගන එකක් නෙවෙයි. දමල ගහන දෙයක්වත් නෙවෙයි. ගින හැරපෑ හැක්කක්. මේක තමයි කියන්නේ අකාලිකයි, ඒහිපස්සිකයි, ඇවිල්ලා බලපං, ඕපනයිකයි, එන්නේ මෙතනින් මේ භාවනා කෙලවර නෙවෙයි මේ. තව ඇතුළට යනවා. ඒ සවක්ඛාතයි ඒ ධර්ම විශ්ින් ධර්ම හෙලි කරනවා. ඒහිපස්සික ඕනෙකොට ඇවිල්ලා කරලා බලන්න කියන්න පුළුවන්. අකාලිකයි කරනකොටම ප්‍රතිඵලෙන්න බලාපොරොත්තු වෙන්න ඕනේ ආස්වාද ප්‍රසවාසයේ විපරිණාමයට යනකොටම තේරෙනවා මේ Taman ප්‍රතිස්ථාපනය කරපු අත්පටිලාභය ඔන්න නැති වුණා. ඒ වගේම ඕපනයිකයි සාන්දෘෂ්ටිකයි. තමාගේ අස්පන අපිට දැක්ක හැකි. ඉතින් මේ ටික පොට්ටපාද දෙවෙනි සැරේ ආපෙලාදී බුදුහාමුදුරු කියනකොට පොට්ටපාද තියෙන මේ ගුරු මතයක් පෙන්වන්න හදනවා ඔක්කත්. නදන්නා গুপ্ত ධර්මයක් ඔප්පු කරන්න හදන එකකුත් නෙවෙයි අත්බාව පටිලාභයක් තහවුරු කරන්නේ ඒක සාක්කුවේ දාන gedera යනකොටවත් කරඬුක තියලා වන්දනා කරන්නවත් නෙවෙයි. එතනම අස්පනා පිටම ඒ ප්‍රතිස්ථාපනය කරපේක වෙනස් දෙයක් වඩපත් වෙනවා දක්වන්නයි. ඒක දුකක් බව පෙන්වන්නයි ඒකේ හරපද්ධතියක් නැති බව දක්වන්නයි. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ මේ මෙතවාක්තර ගමනේ යන ගහන ගිහිලා බුදුරජාණන්සේ පෙන්නන මේ අත්පව අත්පටිලාභය ඕලාරික අත්පටිලාභය වත් අදුගාණේ පරියන්කෙත් පුළුවන් සක්මනේත් පුළුවන් ඉදින්දා වැඩ කරනකොටත් පුළුවන් කියන මට්ටමට දිනු කරගත්තා නම් ඒක ආරම්භක පියවර වුණාට ඒක යොදන්න බැරි කිසිම තැනක් නැහැ. කිසිම ඉරියව්වක් නැහැ. කිසිම අරමුණක් නැහැ. මොකද පටන් ගන්නකොට තින් ආනපන වගේ දෙයක් අල්ලනවා. පිම්බි වැක්කිනීම වගේ දෙයක් අල්ලනවා. සක්මනක් වගේ අල්ලනවා. ඊට පස්සේ අරවචන සඳහන් කරනවා අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන න්‍යාය ක්‍රමයට කොයි භූත රූපේ ගත්තත් අතරමහා ධාතුන්ක කොයි එක ගත්තත් ඉවර වෙන්නේ මෙතනින් නම් ඒ යෝගාචර ලොකු පරිේශන තෘෂ්ණාවක් ඇති වෙනවා. මම දැන් වායෝ ධාතුවේ මේක ඔප්පු කරලා බැලුවා. මම පඨවි ධාතුවත් මේක බලන්න ඕනේ. තේජෝ ධාතුවත් මේක බලන්න ඕනේ. වායෝ ධාතුවත් බලන්න ඕනේ කියලා බලන මිනිස්සයා ඉඳගත්තට පස්සේ ඒ රත් වුණාට පස්සේ යංගයකට උණ කියන්නේ නැහැ. රත් වීම කියලා විතරයි තේරුම් ගන්න. එංග රත් වෙනවා. මේකට මේ ඩෙන්ගුද, හද්දාවුනද, එකදාවුනද, මැලේරියාද කියලා නංගවනම් දාපු ගමන් ආත්මයක් ඇති කරගන්න හදනවා, බයක් ඇති කරගන්නවා, ආතතියක් ඇති කරගන්නවා. ඒ විනෝඩ දන්නවා ඇඟ රත් වෙනවා. රත් වෙන්නේ මොකද? බාහිර සීතලෙන්ද. ඒ මේ ධාතු දෙකක වෙනසක් මිස මේකට gadu ගැනින්න දෙයක් නැත්තේ නෑ. එහෙම නැත්නම් ওই මොනවාරි ධාතු ගුණයක් ආපු ගමන් හොඳට කල්පනා කරලා බලන්න මේකට නංවනම් දෙන්න ඉස්සර වෙලා නංවනම් දෙනවා කියන්නෙම ඕකට අනන්‍යතාවය සාහුරු කරන්න හදනවා. ආත්මයක් පටවන්න හදනවා. නේ දැන් හරි ඒක එහෙම තමයි අසහනයක් තමයි. ඒ අනික් ලෝකයේ අසහන නැහැ නේද? මේක දන්නේ නේද? අපි කොහොමද දත එකක් මකයිලා හිතයක්. ඔව්. ඉතින් දත එකක් කොහේ හිතියා හිතුවොත් ඒ වෙලාවේදී භූමිකම්පාව ලෝකෙ සිද්ධ වෙනවා ඇති. අම්මටත් අසනීප ඇති, නංගිටත් අසනීප ඇති මොකක්වත් නැහැනේ. දත එකක් විතරනේ. ඉතින් මේ දත එකක් හොඳයි. අර සියලු දුක් අයින් කරන්න මේක නෙතියේ. ඊට පස්සේ ඒක දිහාත් බලහිට මම මේ කපනවා වගේද පුච්චනවා වගේද අයින්නවා වගේද පුළුවන් තරම් බලන් ඉන්නකොට බෙහෙත් කරන්න එපයි කියන එක නෙවෙයි මම මේ කියන්නේ ඊට ඉස්සලා පොඩ්ඩක් මේක බැලුවොත් පෙනේවි. යාවේ පෙන්නන්න හදන තරම් යකා කළු පාට නැහැ. මේක ඔද්දල් වෙනවා එන්නේ. ආ මේක දිහා බලහිනකොට පේන්න පටන් අර ගන්නවා මේ ඉදිරිපත් වෙච්ච මේ හතරමහා භූතයෝ පෙන්නන මේ භාෂාව පැත්තකදීදී. අපි මේ කොහෙදෝ දුවන්න හදනවා නම් ඒකට යෝගාවචරය කියන්නේ. ඒක නෙවෙයි යෝගාවචරකම කියලා කියන්නේ. ඒත් එන්නේ හේතුඵල ධර්මයේ අපිට නිවන පෙන්ලා දෙන්න. අපි කියනවා උඹට දත එකක්ම කියලා නම දානවා. උඹ එන්න එපා අපේ ගේ අතට එන්න එපා. උඹ එන්නේ ඉස්සලා උඹට මෙන්න මේ මේ දේවල් කරන්න කියලා අර දුක්ඛ සත්‍යෙත් නෙමෙයි මුණට දාලා දාන්නේ. Taman වෙත පැමිණෙන දුක්ඛ සත්‍යෙන්නේ හතර මහා ධාතුන්ගෙන් නැතු වෙන කොහෙන්ද වෙන්නේ? ඒ එන දේ දිහා හොඳට බලලා ඒකත් කොටු කරන්න. මගේ හිත දැන් අතීතේ නෑ අනාගතේ නෑ මේ වර්තමානෙම වද දෙන මේ වේදනා දිහා බලائیں. නමුත් ලෝකෙ ලෝකයක් දුක් මේ පුංචි වේදනාවෙන් වාංගු කරන්න පුළුවන්. ආහනේ විදිහට මේ වේදනා දිහා බල විස්තර බැලුවොත් ඒක අන්තිමට මේකේ තේජෝ ධාතුව ඇති, ආපෝ ධාතුව ඇති. ඒ වගේ කැළඹීමක් ධාතු කියලා කියන කවදාවත් tempත් වෙලා ඉන්න කන්නේ. වැඩේම නලියනවා තමයි. ඒ නලිය නිසා තමයි මේක භාවයක්, ජීවිතයක්, පැවැත්මක් කියලා කියන්නේ. ඉතින් මේ පැවැත්ම එයා කරගන්නවා මට තියෙන බලහින් එකයි කියලා බැලුවොත් ඒක නට තේරෙන පටන් අර ගන්නවා. එන්නේ එන්නේ එන්නේ මේ දුක්ඛ සත්‍ය නම් අතෝරක් නැතුව ගෙටෙන්න අහනවා. අපි ශක්ති ප්‍රමාණයෙන් කියනවා හෙට වරෙන් කියලා. බාලකිරියාගේ දවස අද නෙවෙයි හෙටයි කියලා පොඩි උන් ඉන්න ගෙවල් වල ඇතුල් පැත්තේ උළුවස්සේ ලියනවා. ඒ වගේ තමයි දුක්ඛ සත්‍ය දවස අද නෙවෙයි හෙටයි කියලා ලියන එකම අමනයා බෞද්ධය විතරයි. අනික කෙනෙකුට මේ ප්‍රශ්නේ අදාළ නැහැනේ. එකම අමනයා බෞද්ධය කියනවා අද එපා හෙට එන්නේ. ඉතින් අර එනේන දුක්ඛ සත්‍යයට පොඩක් පැත්තකට දානවා. පැත්තකට දාලා කියනවා මොකද මේ කැලියට ආවේ? දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. දුක්ඛ මූලගතෝනේ දුක්ඛ සත්‍ය අවබෝධ අර ශුන්‍යagaraන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. එනම දුක්ඛ සත්‍ය මැස්තෙක් කිඹිස්සක් යනකොට ඉතින් gadu ගෑ. ඉතින් ඒ වගේ වැඩකදී බුදුරජාණන් පෙන්නවා මේ Tamanටම තේරෙනවානේ මේ වැඩේ ප්‍රතිපදාවට බහිනවනම්. කිලෙස් අඩු වෙන බව දන්නවනම් මේකේ මොකද්ද ප්‍රඥා පරිපූර්ණත්වයක් කියනවා කියලා. ඒ ප්‍රඥාව දෙවන්නේකට අදාළ නැහැ කියලා. Taman tamanට මේක සාධාරණීකරණය කරාට ලෝකේ එක එක්කත් ඒකට කැමති නැහැ. ඔක්කොම හදන්නේ මේක නැති කරන්න අපි පීවත් ආදමු. ආයතන හදමු. අපි සියල්ලටම දුක් නැති දුක්පතුන් නැති ලෝකයක් හදාගෙන පස්සේ භාවනා කරමු කියලා. ඒ තරම්ම මේ සත්‍යයට නිග්‍රහ කරමින් යන ගමනක් නිසා කෙනෙක් තුල ඩිංගිත්තක් හරි මේ එනේන දෙයට මුණ දෙන ගතිය එනවනම් ප්‍රඥාව කියලා ඇත්තටම කියන්නේ ඔක්ට විතරයි. ඒ දුකට බය වෙලා පස වේගුලන වැඩේට නෙමෙයි ප්‍රඥාව කියන්නේ ලෝක ලෝක විශ්ේ සම්පූර්ණ බයට පදන් වෙච්ච පදනම් වෙච්ච විෂය. ලෝකායත විශ්ේ සම්පූර්ණයෙන්ම බය මත පදනම් වෙච්ච එකක්. බුදුහාමුදුරෝ දෙන එක බය සහ දුක ආහාර කරගෙන යන එකක්. ඒක නිසා ඒකට කියනවා ප්‍රඥා පාරේ පොඩින් වේපුල්ලත්තංච විතු කියනවා දිට්ඨිය ධම්මේ සයන් සත්‍ය අභිඥා සත්‍යකත්වා. මේ දුක එනකොට ඵලයන් කිව්වත් යන්නේ. අනිවාර්යයෙන්ම මේ අස්පනා පිට දිදුලනවා. දිට්ඨ ධම්ම වශයෙන්ම ලැබෙනවා. එළඹ වාසිය කරන්න බැරි. අපි හිතනවා එළඹ වාසිය කිරීම නෝන්ජල් කරක් කියලා. බය බය බය බය හදු ගතියක් කියලා. මේ වැරදෙන දේ බාර ගැනීමක් කියලා. ඉතින් මේ උපසම්පජ්ජ කරන්නේ නැතුව එළඹ වාසිය කරන දුක්ඛ සත්‍ය සාක්ෂාත් කරන්නේ කරන්න බෑ. නිසා තමයි විඳින ප්‍රමාණය, ධර්ම ප්‍රමාණය එන්නේ එන්නේ එන්නේ වැඩෙනවා නම් ඉතින් ඒක ඕලාරික අත්පරිලාභය තේරුම් අරගෙන ඒ ඕලාරික අත්පරිලාභය කියලා කියන්නේ හුදු දුකක්. තන්නේ කරම දුකක්. වේදනා සාගරයක මේ අපි ජීවත් වෙන්නේ. ඒක වෙනස් කරන්න මේ නංවනං වෙනස් කිරිල්ල විතරයි සංඥාස්කන්ධයෙන් කරන්නේ. ඉරියව් මාරු කරන එක විතරයි සංස්කාරස්කන්ධයෙන් කරන්නේ. විඥාණයෙන් කියන්නේ නෑ බබා අද ඔහොම වුණාට ඔයාට මම දෙන්නම් හදලා එකක් කිසිම දුකක් නැති එකට කියලා මේ බෞද්ධයා මොකද්ද තීනි බෝලයක් හිතා ඉන්නවා නිවනක් කියලා. මේ දුක අවබෝධ කිරීම නෙමෙයි කරන්න හදන්නේ. ඉතින් මේ නිසා මේක ආගමක් වාඩපත් වෙලා තියෙනවා. කරුණාකර මතක තියාගන්න ආගමක් වෙන්න දෙන්නේක් අත්තු. බොරුවක් දුරදි කියන දෙන්නේක් අත්තු. නම තමන් විතරක් ඒක කන්න පටන් අරගත්තොත් මිනිස්සු නම් මූණට කියලා ගහවි මේයක් සෑ මොනවා දෝ જાතියක් කියන අපිට නම් කරන්න බෑ කියලා. ඒත් මේ මිනිස්සේ ගමන්ට බාධා කරන කවුරක්වත් නැහැ. එයා තුල ආගමක් හදන්න බෑ. හැදෙන්න දෙන්නෙත් නැහැ. මේ මිනිස්සේ බලන්නේ විත පැමිණිච්ච දුක. ඒක පැමිණි දුක් පැමිණයි කියලා යන්න පටන් අරගත්තොත් මේ මිනිස්සේ බයක් ඇත්තේ අත්පටිලාභය ගැන තේරුම් ගන්න. මේ අනාත්මයි කියන්නේ නැහැ නෑ මේ රූප කට්ටි පණ තියෙනකම් මේ වදේ තියෙනවා. රහතන් වහන්සේටත් තියෙනවා බුදුහාමුදුරණත් තියෙනවා. මටත් එච්චරයි. එකයි වෙලා තියෙන බුදුහාමුදුරෝ එළඹ වාදයක. උපසම්පජ්ජ වේදති පෘතජ්ජනය ඒක හුණියම් කරනවා, සෙත් කවි කියනවා, පිරිත් කියනවා, බෝධි පූජා තියලා එන දුකට කියනවා පාලගිරියගේ දවස හද නෙවෙයි හෙටයි. එහෙනම් කියනවා මේ බුද්ධ ශාසනය නිවන් දකින්න බෑ. ගෞතම බුද්ධ ශාසනය බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය කියන එක ලියන එක තමයි බෞද්ධයා කරන්නේ. පොඩ්ඩලම ඉන්න කට්ටිය ලියන්නේ බාලගිරියගේ දවස හද නෙවෙයි හෙටයි. ඉතින් ඒක කරුණා කරලා මේ විකාර ටික දැනට මත හැනකොට තක් අපේ මල්ලේ තියෙනවා. ඒක තේරුම් අරගෙන අනුන්ගේ මල්ලේ වවුසන් දැන්නත් එපා. තමන්ගේ මල්ලේ තියෙන ටික යන්තම් හරි තේරුම් ගත්තා නම් බුදුහාමුදුරු අහන ඒවන් සත්‍යේ අපපටි හීරකං භාසිතං සම්මා පජ්ජති. පොට්ටපාද උඹට තේරෙනවද මේ ගෙන හරපාන්න පුළුවන් දෙයක් මං කියන්නේ කියලා? කවුරුත් ඇවිල්ලා ඔප්පු කරන්න ඕන උඹට තේරෙනවද? ඒකට පොට්ටපාද ඕකේ. ඉතින් අපි මේ විදිහටම බලමු අනිත් දවසේ කොහොමද මේක පැන්නට පස්සේ මේ මනෝමය අත්පහතිලාභයට අපි එළඹෙන්නේ ඒකත් ප්‍රතික්ෂේප කරන්න එපා. ඒක ප්‍රතික්ෂේප වෙන්න අරින්න. අත්දැකීම හරහා එතකොට අරූපී අත්පාවපටලාභයට ඒකත් ප්‍රහාණය පිස කොහොමද වෙන්නේ කියලා ලොකු පදනමක් හම් වෙනවා මේ ඕලාරික අත්පටිලාභේ නැත්නම් මේ රූපකය පිළිබඳ අවබෝධයේදී මේ දින උඟ දෙනෙක් ඒකට මුකක් සුදුසුකම් තියෙන ඇත්තෝ නිවැරදි යහ කල්පනාවට වට ගැනීමට කරගෙන යන වැඩ පිළිවෙල ධෛර්යය පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් මෙතනින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා සියලු දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා දැන් පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තියෙනවා. ඊයේත් අපිට කමටහන් සුද්ධ කරන්න වෙලා හම්බුනේ නැහැ මේ ගමන නිසා. ඒ සම්බන්ධයෙන් හරි නැත්නම් මේ ධර්ම දේශනා සම්බන්ධව හරි කාට හරි වෙන කීයුතු කළ යුතුමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක් නාමයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. වගේ අපිට නිස්සද්ද භාවයෙන් පේන්න තියෙන අපිට අවස්ථානුකූලව ඉදිරිපත් වෙන දෙයක් නැහැ.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 සතං සමාගමු හෝතු යාව නිපාතපත්තිය සාදු